අපි දීවාතු උපාසක මාත්‍රු සම්බන්ධ කරගෙන අත්කතා සෙනසුරාදා පවත්න්නේ දෙන නැත්නම් වාර්තාවෙන් ලැබුව ධර්ම දේශනාත්ම සාකච්ඡාවට යටත් වෙන්නේ දැක්සුනි. අපි මේ සඳහා පැයකමාරක් කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙන අතමාර ඉඳලා 9 වෙනකම් ඒ මුල් විනාඩි ස්වල්පේ අපි අපිට අදාළ විවස්ථාව කියවීමට තීපත් කර ගැනීමට යොදලා ඊගාවට වාරය පැමිණිති ධර්මපද ගාතාවක් සාර්ථ කතාව ඉදිරිපත් කරගෙන ඒක හෝ එහෙම නැත්නම් යනව සභාවේ පොදු සාකච්ඡාවක් බවට හෝ පත් කරගන්න තමයි චාරිත්‍රය කරගෙන ආවේ.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 අරුණට බලමු අවදි වීම නොගිලන් හැම දිනාගේම සිද්ධ වී යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්නේ යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු උවතන, ඇදුරු උවතන, මිලන් වැඩිහිටි උවතන යන ආදී සුදුසු කල්ලි යෙදී. කිසිනම් හේල් දාංකේ සඳහා බුදුන් හරට ගොස් නොපමාව එයි වත්සප යාසිය කුටියට යා යුතුය. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කෙසේ යෙදී පිටු සඳහා gediye දෙවීමට පළම පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවි කේලා තැන්පත් කොට තිබිය යුතුය. ඉන්න පාතේ සඳහා gediya හැඳ වූ කල පෙරුවන් කුඩා පාටිවුරු දරා කමතහන්ගත් පිටින් નિયમિત තන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමතහන් මෙනෙහි කරමින් නොගොස් අසුන්නල අසලදී මෙත්තමතහනින් යුතුව පිටුපිලිත හැසිර පිටු පිළිගෙන පෙරලා එන කලද කමඨාන් නොවරා යුතුය. බුදුන්වල වත්පපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යෙදී පිළිවැවුම් පිළිවැත්වුම් නැතව උතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය. දවස් 5ට පමණ වත් පිළිවෙත්යේදී සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් වාදීන්ගේ සුව දුක් සොයා විහිනම් විලංකස කිත සාදා පිළිසිදු සිතින් සමන් සිතින් සමන් වාසන කුටියට යාවි. පෙර යම අවසන් වනතුරු පිරිවාණ බණක් නැතහොත් කමඨානින් කල් දෙවා අලියමට පෙර අවදි වීමේ සම්පූර්ණ කොටගෙන රාත්‍රී 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලුවට සමිතුවන් කොට ලියාගත් කාලගතහන තමා ඉදිරියේ තබාගත යුතුය මොනම කරුණක් නිසා හෝ ඒ කරුණ කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය දායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසර ඇතිව ධර්ම දේශනාවකට සම්බන්ධ විය හැකිය තමා යෝගාවචරයක බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහිනුවණින් ගෙවිය යුතුය ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමක් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද හේින් ඒ මුළුමනින් ආරක්ෂා වීමට සිතරගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේින් සියම නියම ශ්‍රමණාකල්පේ රහසත් එලිපිටත් ඔබෙන් තොරනවන තේ හැසිරිය යුතුය. කතාවක් ඊටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුක්‍ය සමනාකල්පය යන මේවා නොබිදිනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමල තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එයින් අත්‍යවශ්‍ය කිසික් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදී යුතුය. බුද්ධ වන්දනා පින්නපාත ගමන් හිදීද ගමනා ගමන සුද්ධිය නිතර පැතිය යුතුය. අනෙකුට හිරි අරගෙන තේ භාවනාවක් පවා නොකිරීම ඔබේ යුතුයකම නම් අනුන් වෙන තමන්ගේ ගුණවත්කම් හපංකම් හුවා දක්වීමක් ඔබට ඕනේ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිතනක තත්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු ඉක්මන් වෙයි, හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළ වන විට ඒ නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉක්මතු කොට සිහියට නගා උගඳු උතුරු මැඩලීමට කමතු විය යුතුය. බහැර පිළිසිදුව නිතර රැගගනිමින් දස ධම්ම සුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසකට කිහිප විටක් කලකමයි. අතුලක පිළිසිදුකම දිනුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදු මහත්කද හොඳින් කිරීමෙන් මෙන්න විනිත්තු 15ක් වන සාරවත් ධර්මානුශාසනයක් කිරීමකට පුරුදු තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවක් හොඳට පිළිවිදපත් කිරීමට සිතරගත යුතුය. ආගන්තුකෝ කමිනෙන් කවිදු පින්වතුන්ට වාග්දක් කීම ඔබ ගුණ දිනුවට උපකාර වන්නා හේම සංවාසාරහා නොවන්නා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතරගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාසනයේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහගත යුතුය. ප්‍රමාණය ඉක්ම කරන ලියුම් ගන්න දෙනවද යෝගාවචර තත්ත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර ගැනීම කියයි. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමය හේයින් පොතපත ප්‍රවා අධිතෝගත කතා ගැනීමෙන් වැළකීම ඔබේ සුතම ජීවිතය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත් අසකල අදලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමයේ කතිකාවතට හා නිමේ ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මිහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහිනේ ඔබේ හිතටවත් දා ගැනීම ඔබේ යුතුයකමද යෝගාවචර දිනචර්යාවයි. ඒත් අපේ පළවෙනි අංකේ විවස්ථා කියමින් සමර්ථ වෙනවා. අපි අනිත් දවසේ යෝගාශ්‍රමයේ කතිකාවතේ මුල් කොටස මේ අංකේ සඳහා යොදා ගන්නවා කියන සීපත් කිරීම මෙතන කරගන්නවා. බලාපොරොත්තු වෙමු ධම්මගත ධාතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවට ප්‍රතිපාදනය. අවසරයි. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ විසිතුන් වේ නාග වර්ගයේ එහි අටවෙනි ගාථාව කෙලෙස් මඩින් ගොඩ නගන්න බද්දේ බද්දේ බද්දේරක ඇතු අරබ තවත් නුවර දෙවුරම අප්‍රමාද රතා හෝත සචිත්ත මනුරක්කත දුක්ඛා උද්දරසත්තානං පං පං කේතන්තෝ වකුඤ්ජරෝ අන්වය අප්‍රමාද රතා හෝත තචිත්ත මනුරක්කත තචිත්තං අනුරක්කත තචිත්තං අනුරක්කත පංකේ තත්ත්ව කුඤ්ජරෝ ඉව විද්ධ රතස්ථානං විද්ධ රත අත්ථානං දුක්ඛ උද්ධරත වාච්‍යය නොකමා වන්න පියසිත මොනවට රකින්න විතම වූ කෙලෙස් වලින් Taman ගොඩ නගන්න අර්ථ නොකමා බැවි ඇලෙන්න අර්ථ ගති වැඩි ගති දුබලකම් වැඩ භාවනා වැඩිමේ යෙදී තීනුවණින් කල් යවන්න පියසිත රකින්න සුභ වශයෙන් සලකා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන අරමුණු විතයේ දුවන්නා වූ තමාගේ සිත එයින් වලකා මනාකොට රකින්න මඩෙහි ගැළුණු ඇතකු වෑයම් කොට වීන් ගොඩ නැගෙන්නාක් මෙන් තමා කෙලෙත් වලින් ගොඩ නැගෙන්න කොසල් මහරජතුමාගේ බද්දේරට ඇතු දරුණුසේ මඩෙහි එරි කිසිවෙකුගේ ආධාර නොපතා ඒ අත කරකැවීමෙන් බලවත්ේ වෑයම් කොට ඒ මඩින් නැගී ගොඩ බිම සිටියාක් මෙන් විෂමෝ කෙලෙස් නැමැති මඩේ දැරුණු Taman භාවනාවේ යෙදී වෑයම් කොට ගොඩ නගන්න අප්‍රමාද රතානම් නොපමා බැවුනි ඇලීමය භාවනා වැඩි පිරිමි තීනුවනේ යුතුය විසීමය අතිත්තං අනුරක්කතනම් සියසිත මනාකොට රකින්නේ හිත රූප, ශබ්ද, ගන්ධ, රස ආදී අරමුණු විතයේ දිවෙන සුළුය. එසේ සිත සුභ වශයෙන් අරමුණු විතයේ නොයදා අසුභ භාවනාවේ යොදා මනාව රැක්මය. දුක්ඛා දුක්ඛා උද්ධරතනම් කෙලෙස් මඩින් ගොඩ නගන්න. කෙලෙස් මඩ නම් රාග දෝෂ මෝහ යන මොහොන් මුල් කොට ඇති ගැඹුරු වූද විතමෝද කෙලෙස් කියනවා. නිදානය වහන්දෑට වදාළ උපදේශක් වර්ධේරක ඇතා. පසේ නදී කොතල් මහරජතුමා ඇතුන් කෙරෙහි බොහෝ ප්‍රියය. මහත් විරති වර්ධේරක නම් බුද ඇතෙක් ඒ රජුට සිටී. ඒ ඇතුට රජතුමා යම්සේ ප්‍රියද ඇතාට රජතුමාට එසේම ප්‍රියය. ඇතුගේ කීකරුකමද සුරතල් ගමනද දුටු හැම දෙනෙක්ම ප්‍රිය කෙරෙති. මහජනයාගේ ඇතුළත ඇත කැමති තේනි මහජනයාද ඔහු ඇතුළත කැමතිය. එක් දවසක් ඒ ඇතා විලකට වැස්ස විට ගැඹුරු මඩෙහි එරුණේය. බද්දේරක ඇතා ගොඩේමට වෙර වඩා කිසිපිලිවෙලක් නොදක. මඩෙහි වැස්සෙටි කුඩා කලසිත යාතින් වැඩුණු මහත් වෙර ඇති ඇත් රජුට වූ විපත ඉවතිය නොහැකි විය. ඇතරුවෝද මහජනයාට ඊගෙන කල යුතු හැම දෙයක්ම කොට පිටක් නොලබ වහා රජුට දැනහුව. කොසල් මහරජතුමා ඇතරුවන් දෙන්වා ඇතු ගොඩ ගැනීමට නියම කෙරෙය. ඇතරුවෝ විද වෙත පැමිණියාහ. මහජනයා විද සිව්පැත්තේ රැස් වී සිටි. යුද්ධයක් කරන සැටි පෙන්වා යුද පෙර ගැසීමේදී පෙර පැවැත්ම සීවි වර්ධේරක ඇතා කුල්මත්තිය මාන මදයෙන් නැගුණේය. පෙර මම යුදයේ මහත් විර පෑවෙමි. අද මේ හැම දෙන මා නිවට පුතේ තලකති සිතා නැගී මානයෙන් වෙරවඩා මහජනයා මහත්තේ පීතිගෝතා පවත්වා දී මඩෙන් ගොඩ ගොඩබිමට ආයේය. නුවර සෑම තැන ඇතුගේ දස්කව පැතිරුණේය. බටේරක ඇතා මඩේ එරුණු බවත් මඩෙන් ගොඩ නැගී සැටි වහන්දෑ බුදුරජාණන් වහන්සේට දැන කළාහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි මරෙන් ගොඩ ඒමට ඒ යථා වෙර කලාත්මෙන් ඔබත් කෙලෙස් නැමැති මරෙන් ගොඩ ඒමට වෙර වඩා සීනුවණෙන් විසිය යුතුයයි වදාළේ. ඒ නිමිති කොට නොපමා බැන් ඇලෙන්නේ. හලෝ. මේ ස්වාමීන් වහන්සේ සුබෝදයතනා. එහෙම වේවා. අපි මෙහි සම්බන්ධ වෙන්නම්. හොඳයි අපි ධම්මපද ගාතාව කියවලා ඉන්නේ තාම අහගෙන ඉන්නවා ගාතාවට. ඒකේ නිදාන කතාව තමයි දැන් කියවෙන්නේ. ස්වාමීන් අද ලාල් මහත්තයා නම් තාමනේ ඉතින් ආවොත් අහන්න පුළුවන් නැත්නම් අපි විහිං අහන්න. නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉමු. එහෙමයි. හොඳයි. යියතිත මනාව රකින්න මඩේ යෙරෙනු ඇතකු වෑයම් කොට රැජ්ජම් පුදවා ඉන් ගොඩ නැගෙන්නාක් මෙන් Taman කෙලෙස් නැමැති මඩින් ගොඩ නැගින්න යයි. අදාරා ඒ වහන්සේ රහත් ඵල පිහිටු දෙහිද. මේකේ මොකද්ද කියන්නේ? නිරේ වර්ගයේ කිසි නාග වර්ගයේ. නාග වර්ග. තුන්වෙනි නාග වර්ගය. ඔව් ගාතාව අටවෙනි ගාතාව. මේ මේ ගාතාවේ තියෙන කතාව බොහොම කලාතුරකින් වෙන එකක්. ඒ කියන්නේ අතෙක් මඩේරිච්චාම ඇත ඇතා විසීම කොට එනවා කියන එකත් හිතා ගන්න බැරි එකක්. මොකද අර වැටෙනකොට පස්සේ ඒක දඟනකොට දඟනකොට කලල් වෙනවා මඩ. කලල් වෙලා ඒකෙම ගිලී ගන්නවා. ගිල්ල මැරලා යන එකයි හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. නමුත් මේක අර උපක්‍රමශීලීව අතා හෙම්බත් වෙලා වැඩ කරන්නේ නැතුව නිකන් ඉන්න වෙලාවේදී අර යුද්ධ සිටියක් ඇති කරනවා. බෙර ගහලා යුද්ධයට යනකොට වගේ. මේක නම් කල්පනා කරලා තියෙන අතා මේ මට මිනිස්සු විහිළු කරනවා. ඒක නිසාම ලැජ්ජා වෙන්න ඕනෑ කියලා නැගිට්ටයි කියලා. කොහමරි කරන්නේ අර බොජ්ජංග සූත්‍රයේදී මේ ਸਰවඥාන්සේ කරන උපක්‍රමය තමයි. බොජ්ජංග සූත්‍රයේදී කරන්නේ මේ හොඳතෝම අරුවචන් වහන්සේ හෝ කාශ්‍යප මහරහතන් වහන්සේ හෝ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ළඩ වෙච්ච වෙලාවක ගිහිල්ලා හොඳට භාවනා කරන වෙලාවදී ඇතිවිච්ච බොජ්ජංග ධර්ම මතක් කරලා දෙනවා. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය ආදී මතක් කරනකොට අර ළඩේ දැන් නිකන් අතහැරලා දාලා වගේ ඉන්නේ. ඒ වෙලාවේදී අර තමයි හොඳට භාවනා කරන වෙලාවල පහළ වෙච්ච බොජ්ජංග ධර්ම සීකනකොට ළඩෙත් හිතෙත් නැති වෙලා, කයෙත් නැති වෙලා නැගිටලා ඉන්නේ. පිරිත් කියනකොට ඔක තමයි සිද්ධ වෙන්නේ. ඒකම තමයි මෙතනත් කරන්නේ යථා දෙඩ වෙලාගේ මේ මඩේ ඉන්න වෙලාවේදී හොඳට යුද්ධ කරපු අවස්ථාවක ඇති කරපු සිරිය මතු කරලා දෙනවා. පෙර ගහලා දවුල් ගහලා එතකොට ඇතාට මේ අලුතෙන් මේ මෙච්චර දෙනකක් මැද අච්චර වීර්යවන්තව යුද්ධ කරපු මට පාවදින මැරෙන්න පුළුවන්ද කියලා අතහැරලා දාන ගතියක් එනවා. මැරෙන්න දිනාට අතහැරලා දාලා ඉතින් අර පණ ගහනකොට නැගිටලා එනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මේ කාමකෝප නැත්නම් ද්වේෂ ඇති වෙච්ච වෙලාවක ඇතුළතින්ම නැගිටීම තමයි නැගිටීම කියන්නේ. එනස කවුරු හරි ඇවිල්ලා උදව්පකාර කරලා බේතක් බීලා කාමකෝප යට කරගත්තට කවදාකවත් ඒ නැගිටිල්ල ස්ථිරසාර නැගිටිල්ලක් වෙන්නේ නැහැ. ඒක නිකන් తాවකාලික ඔබා තැබීමක් විතරයි. විතරක් කියලා කියනවා කාමකෝප ආපුවාම අසුභ භාවනා කරන්න කියලා. ඒකත් ඇත්තටම නැවත සලකා බැලිය යුත්තා කාමකෝප තියෙන වෙලාවේදී අසුභ භාවනා කියන්නේ తాවකාලික වැඩක්. කාමකෝප ආවට පස්සේ කාමකෝපෙම බලන්න. අසුභේ බලවුවොත් ඒ වෙලාවේ නිකන් අර මේ සීනති කරන්න බෙහෙතක් දීලා නැත්තම් පිස්සු ඇතිච්චාම බෙහෙත් දීලා මොලේ ක්‍රියාකාරකම් අඩු කළා නැත කිරුවා විතරයි. නමුත් ආයෙ මොලේ ක්‍රියාකාරකම් වලට අර පිස්සු ආයෙත් එනවා. ඒක නිසා ඒ වෙලාවට හොඳයි මේ. ඒ වගේ සමත උපක්‍රම නමුත් සරුවචනාංශයේගේ නොවර්ධින උපක්‍රමයේ තමයි ඒකාන්තයෙන්ම ඉන කාමකෝප කාමකෝප වශයෙන්ම දකින්න. ඒක ඉතින් හරි අමාරුයි. ඉතින් ඒකට මේකට දෙන මේකනේ හරි ගිය උපමාව. වැරදිච්ච උපමාවට දෙන්නේ මේ මීපැණි බෝතලයක් වැඩි වෙලා හරි අරලා තිබ්බොත් එහෙම ඒකට එන ඇඹල යන්න වෙනදී. ඇඹල යන්නේ ඒක විශාල ලොකු ප්‍රස්තාවක් ඉදක්. ඉතින් රහු බැඳගෙන තොග්ග වශයෙන් එන්නේ. දුවගෙන එනවා අනික් කටටත් කියන වරෙල වරෙල දීපැණි බෝතලයක් මරලා කියලා. ඉතින් ඇවිල්ලා පස්සපැත්ත උඩ තියාන ඔළුව පල්ලෙහාට තියාන ඉතින් බොන්න පටන් ගන්නවා. ඉතින් බොනකොට හිතෙනවා අම්මා අප්පා කාලේවත් හම්බෙච්ච නැති විශාල රතයක්. ඉතින් අර තමන්ගේ ප්‍රමාණයට බිව්වට නතර වෙන්නේ ඉතින් හිතනවා මේ කාම්බෙච්ච එකේ තවත් තුකුරක් යන්න ඉස්සලා බී ගත්තොත් තවත් තුකුරක් බීවොත් බොන්න බොන්න බඩ බැර බැරි වෙනවා. පල්ලෙහාට ඔළුව ගිලෙනවා. ගිලි ගිලි ගිලි ගිලි පය තියන්න හදන්නේ මේ පැණි ගෑවිච්ච බෝතලේ ඒකත් ලෙස ලෙස රූට රූට පල්ලයට බහපුවාන් පස්සේ ඕන්න අන්තිමට තේරෙන්න පටන් අර ගන්නවා බොණ්ඩ බොණ්ඩ වෙන්නේ මොකද්ද අඬු දෙකයි ඔළුවයි යතයි ඒ තියෙනවා අඬු හතරක් තියෙනවානේ ප්‍රශ්නයක් නැහැ තවත් බොණ්ඩ හිතනවා ඒක තව දෙකක් යනවා ඊට පස්සේ දඟලනකොට ලෙසලා ලෙසලා ගිහිල්ලා වැටෙන්නම මේ පැණියක තමයි මෙතෙක් වෙලා මේ පැණියෙච්ච නැත්තම් මදුපානයක් වෙච්ච එක මදු පාෂයක් බවට පත් වෙනවා. ඒකම ගිහිලා නැහැ. ඒක එතකොට අපි හිත බැලුවොත් මේ මේ වෙන බෝතලයක් පුරා මේ ඇඹලිය පිටලා ඉන්න වෙලාවක සත්පුරුෂයෙක් ඇවිල්ලා හිතුවොත් එහෙම කොට දාන්න කියලා ඇඟිල්ල දැම්මොත් එහෙම තව 10ක් 15ක් හැලෙනවා. තව ගාණක් මැරෙනවා කැහිදෙන. සත්පුරුෂයෙකුට කොට ගන්න බෑ දෙන්නේ. ඒ තරම්ම අර Taman හම්බෙච්ච අවස්ථාවේ ඕනකට වැඩි ලෝල ගති පෑවොත් එදී ගන්නවා ගිලී ගන්නවා. ආයෙ කොට එන්න බෑ. මේ යථාග වෙලා තියෙන අන්න එහෙම තියේදී ඒ සිවුර සිවුරංග සෙනගේ ශබ්ද ගෝධ ඇති කරලා තාම නැගිටපු ඒ නිසා සරුවචනාංශ මෙතෙන්දි මතක් කරන්නේ මට කියලා ඔයකොල්ල වෙනියෝ කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලෝ දන්නවනම් ඔය කන්නේ මීපැණියක් ඔය මීපැණීම ගිලුණා පස්සේ ඕකම පාශයක් වටපත් වෙන ඕකෙන් තමයි ඇඹලයා නැහින්නේ. ඒ වගේ තමයි කාමභෝගී පුද්ගලයාට කාමවස්තු ඇති වෙන්න නිසින්ින්ද ගෑ හැකි. හොරමුත් ගෑ හැකි. මේ එලිපිටත් කෑගේ එලිපිට කන්න ක්‍රමයකුත් තියෙනවා. හොරෙන් කන ක්‍රමයකුත් තියෙනවා. ඔය කාලා කාලා අන්තිමට ඉවර වෙනකොට එහිම ගිලී නැහිනේ. ඉතින් මෙහෙම නැහි නැහිනේ නම් මේ සංසාරේ ආවේ. ඉතින් ඒ නිසා මම්ම නැගිටින්න ඕනෑ කිව්වට පස්සේ කවුරුත් අත දැම්මොත් නම් කාමභෝගී ප්‍රශ්න වලට තරහ ප්‍රශ්න වලට කවුරු අත දැම්මත් අනන එක විතරයි කරන්න පුළුවන්. මුන්නම ක්‍රමයකටවත් බෑ. ඒතර හේතු ගන්නලා දෙන්න උඹමයි යෝග ඇති කරගත්තේ උඹම ගොඩ එන්න ඕන. ඉතින් ඒක වෙන්නේ මහා නිකන් මේ ගහේවැටි ගහේ ගහේවැටි කිනාර ගොනා යනවා වගේ මේ මනුස්සයාට වගකීම දෙනවයි කියන. ඒ නිසා අනිකුත් ආගම් කියලා තියෙනවා අනේ මේ වගේ වෙලාවට සර්ව බලධාරී දෙවියන් ආශ්‍රිත කිව්වොත් උන්වහන්සේ උඹ ගොඩගනි ගිහිල්ලා යාඥා කරපන් කියලා. ඉතින් හරි ජොලියට ගියා වැඩේ. දෙවියන් ආශ්‍රිත ළඟට ගිහිල්ලා කියනවා මම පව් සමා කරනවා. අන්තිමට කියලා බලනකොට හිතපු තරමයි. මේ හදාගත්ත බටහිර ලෝකෙම අන්තිමට දැනගත්තා මිනිහෙක් වැටෙන්නේ කාමයේ නිසා හීනමානයටපත් වෙලා නොසංසිද්ධිච්ච ආසාවක් ඉස්ස කරන්න ගිහිල්ලා ඒක ගොඩ එන්න දෙයයන්ට වදිනකොට වෙන්නේ මිනිහා තවත් නිහින බවටපත් වෙන එක. මනුෂයාගේ තියෙන ආත්ම ශක්තිය තමන්ට තමන් ගොඩ එන්න පුළුවන් ශක්තිය නෑ. ඔබ දිනු කරන්න හරි බැරි කරන්නද දෙවියන් වහන්සේ ප්‍රමණයි ඉන්නේ කියලා ලොකු බලාපොරොත්තුවක් ඇති කරාට මනුෂ්‍යාගේ තත්ත්වෙ කෙලසෙනවා. මනුෂ්‍යයා නිහින වෙනවා. මනුෂ්‍යයා දාස බවටපත් වෙනවා කියන එක පෙන්වලා දුන්නාට පස්සේ අනේ දෙයයන් ආසේ මලේය. එච්චරයි කිව්වේ ඒගොල්ලෝ. ඒක දැනගත්ත දවසේ කිව්වා දෙයියෝ මල. දැන් මේ මිනිස්සු යන්නේ මොකටද? තාක්ෂණය ඉස්සරහින් තියාගෙන. තාක්ෂණය පුළුවන් ඕන දෙයක් කරන්න. නිසා තාක්ෂණය අතට යන දෙයයන් ආසේ මරලා දැම්මා. දැන් අන්තිමට බලනකොට තාක්ෂණයත් අපි තුවත් කළා දින ඔතෙන්ම තමයි. ඒ නිසා දැන් ඒගොල්ලෝ කියනවා දෙයයන් ආසේ ටිකක් හොඳයි තාක්ෂණයට වැඩිය කියලා. දැන් ඒ නිසා තාක්ෂණය අයින් කළා ටික ටික ඔය දෙවියෝ අදහන්නම එකයි ලංකාවටත් ඇවිල්ලා මේ කතෝලික ආගම් බලවත් වෙලා තියෙන්නේ. අර කරපු මෝඩකම සංගත යනක ඔය දෙකටම කලින් කිව්වා මොකාවත් බාහිරේ මොකාග හරි යපුණොත් විනාශයි. නිශ්චිතස්ස චලිතං අනිශ්චිතස්ස චලිතං නැති. ඔබ යමක් නිශ්චය කරගෙන හිටියා නම් ඔබ සැලෙනවා. ඔබ යමක් නිශ්චය කරගෙන නැත්නම් සැලණයක් නැහැ. චලිතං අසති නැති නොහෝති. චලිතයක් නැත්තම් නතු භාවයක් ඇති කරන්නේ. අරක හොඳයි මේක නරකයි. ඒක නැති නැවති ආගති ගති නෙමෙයි. එහෙම නදියක් නැත්තම් ඒකට යනවා මේකට යනවා දෙකක් නැහැ කියලා ඉතාම ලස්සන උපනිෂේ සූත්‍රයේදී පෙන්නලා දීලා තියෙන උපනිෂා සූත්‍රයේදී මොකක් මත හෝ ප්‍රාර්ථනාවක් තිබ්බනම් ඔබ ගලවා ගනී කියලා ඒකම ඔබ විනාශ කරනවා. ඒකෙන්ම ඔබේ පෞරුෂත්ව විනාශ වෙන නිසා ඔබ ගලවන්න මොකෙක්වත් නැහැ. ඔබ කරගත්තෙත් උඹමයි ගැලවෙන එකත් උඹේ ඒ සඳහා දරුවත් යනන්සේ ඇත්තවත්ම සංස්කාරයක් අපිට බාර දීලා තියෙනවා සංස්කාරයක් ඒකත් ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා සංස්කාරයක්මයි ඒ සංස්කාරය විතරයි දරුවත් යනන්සේ කියනවා මේ ගැටේ ලියන්න තියෙන අදුම සංස්කාරය අනික මොන ගැටයක් ඇහුවත් තියෙන ප්‍රශ්නට වැඩි ආපන් ප්‍රශ්න ලියන උත්තරේ නිසා දරුවත් යනන්සේ දීපු උත්තරයේදී මේ යථා කරලා තියෙන්නේ දරුවත් යනන්සේ කරපු වැඩේ මොකද්ද තමන් මඩේ එරිච්චාම අනුගේ උනන්දුව තියෙනවා. ඒ පාරේ ඉස්සරහින් ගමන් කර සත්පුරුෂයන්ගේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ උනන්දුව ධෛර්යය තියෙන නමුත් අපිම කැටපට ගහලා අලුකසා දාලා නැගිටින්න ඕනේ. හීනකින්වත් හිතක් තියනවා. අනේ අසවලාගේ ආශිර්වාදේ නිසා නැත්නම් අසවලාගේ අසවල් මන්ත්‍රේ නිසා යන්ත්‍රේ නිසා ක්‍රමේ නිසා මම ගොඩේ කියලා එනවා. ඉතින් මේ තමන්ගේ පෞරුෂත්වයට මේ හානි කර ගැනීමක් විතරයි කරලා තියෙන්නේ. ඒ නිසා ද්වේෂ කාම, කෝප ආපු වෙලාවේදී හදිස්සියට නම් හොඳයි මෛත්‍රී භාවනාව, අසුබ භාවනාව ඒක අඩමාරු කරගන්න හොඳයි. කවදාකවත් ඒක චිත්තතර උත්තරක් වෙන්නේ නැහැ. ද්වේෂය ආපුවම මෛත්‍රී කියන එකත් සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමේ ඉදපඤ්ඤස බිකුණෝ උත්තරින් අපට විඥාන්තස කියලා හරුවත් යන දේශනා කරලා තියෙනවා මෛත්‍රිය රහත් වෙනකම්ම හොඳයි පහත් වෙනකම්ම ඔය ජීවිතයේ තියෙන දුෂ්කරතා අයින් කරගෙන සපපැත්ත පෙන්වන්න හොඳයි. නමුත් රහත් වුණාට පස්සේ ඒකුත් දෙයක් නෑ. රහත් වීමමයි අවසාන කල යුත්තේ. මෛත්‍රියෙන් කෙලවරක් කරන්න. මෛත්‍රියෙන් පුළුවන් වෙන්නේ ඉතින් යනකම් අර පාර ටිකක් පළකොඩෙන් නැතුව හදලා දෙන්න. කාමකෝපාවුවාම ද්වේෂය මේ මය අසුබෙත්තේ වගේ බොහෝම උත්තරයක් වගේ පේනවා. ඇත්තටම తాවකාලිකව තැහෙන පිළිසුමක් දෙනවා. නමුත් නියම උත්තරේ දෙන්නේ නම් කාමකෝප කාමකෝප වශයෙන්ම දැක ගන්න. විනිවිදිකා නීවරණ ධර්ම නීවරණ ධර්ම වශයෙන්ම දැක ගන්න තරමටම සීලෙන් සමාධියේ අභියෝගවත් මනසක් ඇති මනසක් ඇති කර ගන්න ඕනේ. ඒක තමයි සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවට එනකොට නීවරණ පබ්බේදී හොඳ ලක්ෂණ කියනවා සම්දම්මේ අජ්ජත්තං ව්‍යාපාදං අත්තිමේ අජ්ජත්තං ව්‍යාපාදෝති පදානා යම් වෙලාවක Taman හිතේ ද්වේෂයක් ආවනම් ව්‍යාපාදයක් ආවනම් මගේ අභ්‍යන්තර සංස්ථානේ දැන් ව්‍යාපාදේ තරහා තියෙනවා කියලා දැනගන්න. සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමි යජ්ජත්තං කාමච්ඡන්දෝත් පජානාති. මගේ సంతානේ දැන් කාමච්ඡන්ද කාමකෝප තියෙනවා කියලා එතනදීම දැනගන්න එක තමයි උත්තරය වශයෙන් දීලා තියෙන්නේ. ඉතින් මේක මේ මම නම් ප්‍රසිද්ධියම කියනවා උගෝදෙනකොට ඒ දෙන්නේ Taman තුල කාමයේ තියෙදි දැන් කාමයේ තියෙනවා කියලා දැන ගැනීම අධර්මයක් වාගේ. අශිෂ්ට වැඩක් වාගේ. නොකල යුත්තක් වාගේ තමයි අපිට උගන්වලා දෙන්නේ. මොකද සරුවචනාන්ත කියන්නේ කාමයේ තියෙන වෙලාවේදී කාමයේ දැන ගැනීමට තරම් හොඳ සතියක් සමාධියක් වෙලා ඇති නැතිනම් ඒක දැන ගැනීමමයි ඉස්තිරසාර උත්තරය. ඒක යට කරන්නවත් ලැජ්ජා වෙන්නවත් මකන්නවත් ප්‍රතික්‍රියා කරනවත් නෙවෙයි තියෙන්නේ. කාමයේ තියෙන්න පුළුවන් තියෙන බව දැනගන්නවා නම් ඒ කාමයට විචිනින්ද වැඩෙන්න බැරි වෙනවා. ප්‍රතික්‍රියා කළොත් රබර් බෝලයක් වතුරයට අතින් අල්ලාගෙන ඉන්නවා වගේ අල්ලාගෙන ඉන්න පුළුවන්. අත අරපු ගමන් පුක්කාලේ දෙද. අන්න වගේ කාමකෝප අසුභ සංඥාවෙන් යට කරගෙන හිටියට ඒක නැති වෙච්ච ගමන් අප උඩට එනවා. ඉතින් එතකොට තිබුණාට වැඩි පොළා පයින්න උඩට. ඒ නිසා මේ යථාගේ උපමාවෙන් ඉතින් සර්වඥාන්සේ හොඳ අවස්ථාවක් ඇති කරගෙන තියෙනවා මතුකරනද ඒ යත යතා විසින්ම මඩෙන් කොට ආවා වගේ මහණෙනි උඹලත් කෙලෙස් මඩක ඉන්නේ මේ ලෝකේ ඉඳගෙන පිරිසිදුවක් බලාපොරොත්තු වෙනවා නම් නුද්ධියක් ඒක හීනයක් විතරයි ඒක විකාරයක් මේක අපිට පුළුවන් වෙන්නේ තියනාට වැඩිය පිරිසිදු වෙන එක විතරයි 100%ක් පිරිසිදුවක් ඉන්න බෑ මේ ලෝකේ එනදින් පිරිනිවන් පාන්න ඉන්න කම තියෙන්නේ අති කොන ගෑවිච්ච අසුචි වලක් එහෙ නැත්නම් මඩකොටේ වැටිච්ච මේ මේ ඇතෙක් වාගේ හැම තැනම මඩ ගෑවිලා. ඒක නිසා කාගවත් මඩ ගෑවිලා තියෙනවා කියලා අපිට ඇති වැඩකුත් නැහැ. ඉතින් පුළුවන් ඉතින් අර සංසන්දනාකව දැක ගන්න මඩ ගෑවිච්චා මෙහෙමයි කියලා. එහෙම නැතුව මඩ නොගෑවිච්ච මනුස්සෙක් හිතන්නත් එපා. එහෙමනම් ඉතින් අර මඩේ හැදිච්ච නෙළුමක් වතුරේ හොරට ඇවිල්ලා පිපිච්ච වෙලාවක වගේ රහතන් වහන්සේ නමක්ම දකින්න ඕනේ. හැබැයි අපිට පුළුවන් තිබුණාට වැඩිය අඩුයි මඩ කියලා කියන්න. එන්නේ එන්නේ එන්නේ පිරිසුදු භාවය දිනු කරගෙන යන්න අනිතෙන්ද යන්න පුළුවන් නම් ඒක තමයි පිම්බීම කියන්නේ. ඒක තමයි පුණ්‍ය මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒක තමයි සම්මිය දෘෂ්ටි කියලා කියන්නේ. ඒ නිසා අපිම අපේ වාර හදා ගන්නව ඇර කවුරුත් අපිට හදලා දීව පාරක් නැහැ. හැම වෙලාවෙම මධ්‍යම ප්‍රතිපදාව දෙක සංසන්දනය කරලා මැද පාර හොයාගන්න. මේ පැත්ත එක කෙලවරක්, මේ පැත්ත එක කෙලවරක්, මේක මැද. එහෙම නැතුව හදපු පාරක් නැහැ. තාර දාපු අපත් තෙලපු රතුපල තෙලපු පාරක් අපට නෑ. එතන එතන හදා ගන්නවා. ඉතින් මේ අතාගේ ප්‍රශ්නේදී මේ මොහොතකට ඉස්සලා ඇත අතහැරලා දාලා හිටියේ. මහන්සිල මාංශය දැන් ඉතින් වැඩ මාව කොට ගන්න කවුරුත් නැහැ කියලා අතහැරලා. ඒකත් තමයි බිම්බිසාර ජනරල් පොයින්ට් එක ගිහිල්ලා අත්තු අත්තුරු කියනවා ගිහිල්ලා මේ අතාට ධෛර්යය ඇතිකරනද යුද පිටියක සිරිය ඇති කරලා දෙන්න. අන්න ඒ වගේ තමයි හොඳ තෝම වැටිච්ච වෙලාවක හරුවත් යන වහන්සේ සමහර වෙලාවට බොජ්ජංග සූත්‍ර දේශනා කිරීම වගේ සිද්ධි ඇති කරනවා. ඒ බුද්ධලට කියලා මතක් කරලා තියෙනවා ඔබ වගේ මිනිස්සු ඔබ වැටලා ඉන්න ඕනේ ලයිෆ් නැත් යන්නේ කියලා මම. අන්දරම තියන වගේ මැරිච්ච අර ලෙඩ වෙච්ච හරකුන්ද තිබ්බට පස්සේ ඇඟිදිනවා. ඉතින් ඒක කරන්න බෑ මේ දිනු වෙච්චි පිරිසුදු මනසක් ඇති කෙනෙකුට ඇර එහෙම නැත්නම් හිතෙන්නේ මේ කඹ දාලා උස්සන්න පුළුවන්. නැත්නම් සරුවත් යන අත දීලා ගලවන්න පුළුවන් කියලා නෑ. එයාට මෙයාගෙම පැඟවිච්ච ශක්තිය මතු කළ දෙන එක තමයි කරන්නේ. ඒක තමයි ධර්මයේ බුදු තනිවිදේ ඔච්චරක්. ඒක නිසා මම හිතනවා අපි වාගේ භාවනා කරන අයට ධම්මපදයේ ඔය කියන කර්මේසා කර්මඵලයට වැඩිය දුර ගැඹුරක් ඇති කරගන්න පුළුවන්. ඒක නිසා සියලු දෙනාම කල්පනා කරගන්න ඕනේ කල්ැතුම ප්‍රශ්නයක් වටේ ඇතෙන්ද ඉස්සලා මනාකොට පිටුන් ලද්ද සතියක් හිතේ තියෙනවා. ප්‍රශ්න තියදී සතිය ඇති කරන්න බෑ. ප්‍රශ්න තියදී සමාධිය ඇති කරන්න බෑ. ඇති කරගත්ත සතියයි සමාධියයි සීපත් කරන මට්ටමෙම ඒක මන්ත්‍රයක් වෙනවා ඒක යන්ත්‍රයක් වෙනවා. ඉතින් ඒ නිසා සතිය නැති කෙනෙකුට පුරුදු නැති කෙනෙකුට පුහුණු කරලද සීපයක් නැති කෙනාව කොට ගන්නවා. එයාට දුෂ්කරතාවය වෙනකොට තවත් වැටෙනවා. අනේ මං කරපු සීපේකුත් නැහැ, දක්ෂකමකුත් නැහැ, දැනුත් වැටෙනවා. ඉතින් දිගටම වැටෙනවා කියලා අමාරු වෙනවා. ශිල්පයක් තියෙන කෙනාට දක්ෂ කෙනා කරන්නේ අර ශිල්පේ පොඩ්ඩක් මතක් කරලා දෙන්න. එතකොට නැගිටලා ඉන්න පුළුවන්. ඒ නිසා හැම කෙනෙකුටම තමන්ගේ කුසල අවශ්‍යයි. තෙරපින් අවශ්‍යයි. නමුත් ඒක අර ප්‍රශ්නෙට හරියට තුරු දෙන විදිහට මධ්‍ය ප්‍රතිපදා තෝරගන්න විදිහට මතක් කරලා දෙන්න නම් ඒ ප්‍රශ්න වගේ ප්‍රශ්න වලට මුහුණ දීප දීපු කල්යාණ මිත්‍රෙක් ඇවිල්ලා මතක් කරලා දෙන්න. එතකොට තමයි මේක දහිරියක් නැත්නම් මුලිහිලි පෑමක් වෙනවා. වීලුවක් වඩටපත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි අපි වාසයෙන්ම සරුවචන් වහන්සේ ආදී පෙරගමන් කරපු උතුමන් වහන්සේලාගේ ධර්ම කොටස් කියවන අතර තව කවුරු හරි මේ විදිහට මන්දෝත්සාහය වෙලා ඉන්නවනම් අපේ ක්‍රියාවෙන් වචනයෙන් හිතෙන් එයාටන්ට ආදර්ශයක් වෙන විදිහට පහන් කණුවක් වෙන විදිහට හැසිරීම තියෙනවා. මේකට පිරිස එකිනෙකාට උදව් කර ගැනීමක් තියෙන නිසා අපි මේ මෙච්චර දේවල් අතහැරලා දාලා මේ වගේ පිරිසක් එක්ක ජීවත් වෙන්නේ වැඩ කරන පිරිසක් නිසා. ඒ නිසා අපේ වැඩත් සිද්ධ වෙන අතර සමූහයට ආදර්ශයකුත් ඇති කරගන්න අනේක තමයි කරන්නේ. ඉතින් මගේ අදහස් ටිකයි මම ඔය ඉදිරිපත් කළේ ඉතින් ඒ සම්බන්ධව මේ සභාවේ නැත්නම්ගේ ප්‍රකාශන ප්‍රශ්න තියෙනවනම් මම ආරාධනා කරනවා මේ අවස්ථාවක් කරගන්නයි කියලා විවෘත ධර්ම සාකච්ඡාවක් පාඩපත් කරගන්න. ඒ සභාවේ නෑවොත් මොකද කියන්නේ? මෛත්‍රී අවෙන සමත භාවනාවක් කියලාද? අපි මෛත්‍රී ගණන් ගණන් ගන්න විපස්සනා භාවනාවක් කියලාද? ඈ? සමත භාවනාවක්. මොකද විපස්සනා භාවනාවේ සමත භාවනාවේ තියෙන ප්‍රධාන වෙනස්කම් මොකද්ද? මම නැත්නම් අපි බැලුවොත් කොහොමද දැනගන්නේ මම මේ කරන්නේ සමතයත් විපස්සනාද කියලා දැනගන්න තියෙන ප්‍රධාන ලකුණු මොනවද? නැත්නම් මොකද්ද මේ දෙකේ වෙනස? තුන් බෑන් උත්තර. ඔව්. බාහිර අභ්‍යන්තර වශයෙන් කියන බාහිර වශයෙන් ගත්ත සමහර වෙලාවට අපි කියනවා සම්මුති අරමුණ කියලා. බාහිර සම්මුති අරමුණක් ගත්තොත් ඒක සමතයක් වෙනවා. එනත අධ්‍යත්වගත අත්දකින්න පුළුවන් අරමුණක් ගත්තොත් විපස්සනාවක්. එතකොට මේ මෛත්‍රිය කියලා කියන්නේ සත්ත්ව සංඥාව මත බාහිර සත්‍යව මත සුව කලකලා කරන අරමුණක් නිසා ඒක සමතටයි අහුවෙන්නේ. විපස්සනාවේදී ගන්නක තියෙන්නේ ඇතර මෛත්‍රී භාන කරලා තමන් අරමුණු කරනවා නමුත් අරමුණු කරාට මේ සත්ව සංඥා තමයි සුව හිත සුවලවීම තමයි අරගෙන තියෙන්නේ. විපස්සනාදී අරගන්නේ ආස්වාද ප්‍රසආතයේ හැපීම, ඉන්දීමේ හැකිලීමේ හැපීම, පම දකුණ වශයෙන් සක්මන් කරනකොට තියෙන හැපීම ආදී අත්දකින්න පුළුවන් දෙයක්. ඒකට මේකත් අමතරව තවත් විස්තර ඉදිරිපත් කරොත් මොකද්ද සමතේ විපස්සනායේ වෙනස්කම් කියන්නේ? ඒක ලකුණක්. මෙන්න මොනවද තව කියන්න කියලා. ආ. ආ කියන්නේ මොකක්ද කාරණා ඒ කියන්නේ අරමුණත් හිත එක තැන් වීම. විපස්සනා දැන් අරමුණ දුක හිත විදේ ඉතිරලා සමාධික දැනකට කියන්නේ. නැත්නම් සමාධියක් කරලා යනවා. නැවතත් කිව්වොත් ඒක ඒක අරමුණකට බැස ගැනීම සමතේ විපස්සනා කියන්නේ අරමුණ ඒ කියන්නේ විකෘති අරමුණක හිත ඉතිරලා ඉතිරලා එක තැනකට ගැනීම. විපස්සනාව ඉතින් මම දැන් මහත් වාර්තේ දැන් වාහන සමතියෙන් මත එක අරමුණක හිත පිළිගලා පිළිගලා පිළිගලා පිළිගලා එතන සමාධියක් කරලා යනවා. ඒ කියන්නේ පන්ති කල්පනා කරන්නේ එනේ එකට හිත යොමු කරලා හිත ඒහා සම්පූර්ණ වෙනවා. ඔය ඒකදී මුල් කොටස සමතේ නම් ওই විග්‍රහය හරි අරමුණකට හිත නිමග්න කරලා ඒ මතින් මේ විත්ත ධම වශයෙන් සුඛයක් සමාධියක් ඇති කරගන්නේ විපස්සනා කියන්නේ එක අරමුණක් හෝ බොහෝ අරමුණක ඇති විස්තර අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකීම. ත්‍රිලක්ෂණي දැකීම ඒකට සමතයක් ඕනේ. හිත සමාධිගත වෙලා තියෙනවා නමුත් එකම අරමුණක් ප්‍රශ්නයක් නැහැ. මොකද විපස්සනා කියනකොට එකම අරමුණක් කියලා දෙයක් නැහැ. හැම වෙලාවෙදීම ඒ කර්මන දිහා බලන් හිටියත් ඒක නැවත නැවතත් මතුවෙන එකක් නිසා අලුත් අරමුණක් තියෙනවා. ඉතින් විවිධ අරමුණු මත හිත කීකරු කර ගැනීම කියනකොට විපස්සනාවේ අර්ථකථන ඉක්තරම පිළිසිදු නෑ. විපස්සනායේ තියෙන්නේ එකම අරමුණක විවිධ ලක්ෂණ මතු කරගන්න. අනිත්‍ය ලක්ෂණේ, දුක්ඛ ලක්ෂණේ, අනාත්ම ලක්ෂණේ එකම අරමුණේ. එතකොට හිත ක්‍රියාත්මකයි. හොඳටම ක්‍රියාත්මකයි. අරමුණේ හිත ක්‍රියාත්මකයි. සමතේදී හිත හිරි වැටලා තියෙනවා. හිත නිදිගත නිදිමත වෙලා වගේ සමතේ নিমග්න වෙලා තියෙන්නේ. එතකොට අනිත්‍ය දුක්ඛනාත්ම ලක්ෂණ බැරිලක් නැහැ. හිත එහෙමම මේ සමාධිගත වෙනවා. ditta dhamma සුඛේක පත්තම්පත් වෙනවා. ඒ නිසා ඒක කියන්න පුළුවන් ditta dhamma සුඛයක් සමතයක් ඇති කර ගැනීම සමත භාවනාවේ ආරමුණ විපස්සනා ආරමුණ අනිත්‍ය දුක්ඛනාත්ම මතු කර ගැනීම. ඒක ලකුණු දෙකක් මතු වෙලා තියෙනවා. මේ එකක් තමයි සම්මුති ආරමුණක කරන භාවනා සමතේ අත්දකින්න පුළුවන් අධ්‍යාත්ම වලට ආරමුණු කරන භාවනා විපස්සනා. සම්මුති අරමුණක හිත නිමග්න කරගෙන සංසිඳීම සමතේ ඒ අරමුණක හෝ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මත කර ගැනීම විපස්සනාව. මීට අමතරව තවත් කිව්වොත් කොහොමද කියන්නේ? රාමනාද නාමදේවී කියන්නේ පිළිතරවත් කරලා ඕන කාර්යයක් කියන්න පුළුවන්. විපස්සනා කුලිය පුළුවන් කෙනෙක් ආත්මෝනි සම්පූර්ණ ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ සමතේ යටපත් කරලා කියන්න පුළුවන් ඕන කාර්යයක් නම් මේ තනාවුලින් හරියට අවබෝධ කරගන්න කාලෙත් මම කියලා තනාව කරන්න පුළුවන්. ඒක තවත් ලකුණක් තමයි ඒ කියන විදිහට සමතේදී කෙලෙස් නිර්වින්දනය කළා යටපත් කළ නිදි ගන්නවලා තියන්න පුළුවන්. නමුත් රබර් බෝලයක් වතුරේ බාන හිටියා වගේ අතාරපු ගමන් ඒක ආයෙමතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සප්පාය කරුම් නැති වුණොත් ඇවිස්සෙන්න පුළුවන්. විපස්සනාදි ගානේ මූල සමූල ඝාතනය කරනවා. සම්පූර්ණයෙන්ම යටපත් කරනවා. ඉතින් ඒක තව විදිහට කියනවා නම් පරිඋත්ථාන වශයෙන් ඇති කෙලෙස් යටපත් කිරීම සමතේ අනුසය වශයෙන්ම කෙලෙස් කපා දැමීම විපස්සනා කියලා කියනවා. සමතෙන් කවදාකවත් අනුසය කෙලෙස් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒවත් එක වැඩ කරන්න හම්බ වෙන්නේ නැහැ. සමතේදී කරන්න තියෙන්නේ මේ පරිඋත්ථාන මට්ටමට ආපු කෙලෙස් නිදි ගන්නවන එක තමයි. නිර්වින්දනය කරන එක තමයි. එහෙමත් කියන්න පුළුවන්. අමානේ අපි මේ මූල ධර්මානුකර බැලුවොත් එහෙම සීල සමාධි ප්‍රඥා කියන වලේ මේ සීලයෙන් කය වචන දෙක සංසිඳ වීමත් සමාධියෙන් හිතේ සමාධිචෛසිකේ වර්ධනය කිරීමත් විපස්සනා වෙදී ප්‍රඥා වර්ධනය කිරීමත් නිසා සමතේට කියනවා චිත්ත භාවනා කියලා විපස්සනාට කියනවා ප්‍රඥා භාවනා. දැන් මේ වගේ ඕන තරම් ටික ලයිස්තු හදන්න පුළුවන්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය දැනීම ඇති කරගන්න ඒක නිසා හොඳට දැනගන්න ඕනේ හැබැයි මේ කියන තරම් ලේසිත් නෑ මොකද අචාන්චා වගේ හාමුදුරුවෝ පැහැදිලිවම කියලා තියෙනවා ඔහම දෙකක් නෑ කියලා. සමතය විපස්සනා කියලා දෙකක් නෑ භාවනා විතරයි තියෙන්නේ. මොක මේ ඇති කරගත්ත දේ. එහෙම කිව්ව ප්‍රශ්නයක් නෑ භාවනා වැඩෙනවා. වැඩෙන්නේ නැත්තම් එහෙනම් අපි කියලා දෙන්න ඕනේ මේ දෙකේ තන් දෙක මාරු කර කර හිතුවත් එimhe හිත දියුණුවක් එන්නේ නෑ. එක්ක සමත මාර්ගය එක දිගට යනවා නැත්නම් විපස්සනා මාර්ගය එක දිගට යන්න ඕනේ. දෙක දිගේ හතරමං හන්දියට තුන්මං හන්දියට ගිය මිනිහෙක් කොයි පාරද යන්නේ කියලා දෙපරබබා හිතිය හන්දියමයි. අන්න එතනදී හොඳට දැනගෙන මගේ හිතේ දැන් තල්ලුව තියෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්තටද නැත්නම් හිත සංසිඳන පැත්තටද කියලා දැනගන්න එක යෝගාවචරය තුළ තියෙන්න ඕනේ. නැත්නම් ගුරුවරයා තුළ තියෙන්න. ගුරුවරයා තමයි ලාට යෝගාවචරය කියලා දෙන්නේ නැතුව ආ මෙහෙම කරන්න කියලා උපදෙස් දෙනවා. නමුත් හැම වෙලාවෙම හැම පරියන්කයකටම හැම දිනෙටම ගුරුවරයෙක් හම්බෙන්නේ නැත්නම් Taman දැනගන්න ඕනේ මේකෙදි මට බේරගෙන විකට අරගෙන යන්න ඒ නිසා මේ සමත භාවනා පිළිබඳව විපස්සනා භාවනා පිළිබඳව මූලධර්ම කරුණු දැනගෙන ඉන්නේ කොහොඳයි ඔය කොච්චර දැනගෙන හිටියත් මේ වගේ සාකච්ඡාවකින් පිරිසුදු කරගත්තේ නැත්නම් කලෙලියක් නැහැ අපේ දැනුමේ පිරිසුදුකමක් නැහැ ඒක එතකොට අවශ්‍ය වෙලාවට බේත නැහැ අවශ්‍ය වෙලාවට ගොනු වෙලා නැහැ අවබෝධයෙන් දාලා බලන කීවිලා තමයි පුළුවන්. සාමාන්‍ය අපේ පිටේ පැනනගින් පිටිවිලි වල යම් යම් කෙලෙස් ධර්ම නොදැනීම එකතු වෙනවා. ඒක කොටිම කියන්න පුළුවන් හැම නිවරණයක්ම මේ භාවනාවට එක තියෙන හිතවිල්ලක් මාර්ගය. කියන්නේ හිතවිලි කියන්නේ ක්ලේශ. හිතවිලි නෑ කියලා කියන්නේ හිත මේ කෙලෙස් වලින් දූෂණය වෙලා නැහැ. මේ හිත අරමුණ දැක දැක ඉන්නවා. අරමුණ හිතය අතර ඉඩක් පාඩුවක් තියෙනවනම් අරමුණ මෙතන හිත මෙතන කියලා ඒ දෙක මැද නිකන් වලාකුළු වෙවිදින්න වගේ නිතරම හිතවිලි ඇවිදිනවා. ඉතින් අපි කරන්නේ ඒ නිසා අරමුණ හිතය පුළුවන් තරම් ලං කරලා ලං කරලා ලං කරලා තියාගන්නවා. එතකොට අතරමැදිවට රින්ගන්න ඉඩක් නැහැ. හැම වෙලාවෙම මම මේ මතකතක කණිතලාමෙන් දැද්දී ඔය ප්‍රශ්නේ අහුවා ඒ සායතෝගේ නෙවෙයි දෙවෙනි ස්වාමීන් වහන්සේගේ හිතනවා කියන්නේ කෙලස්ද ස්වාමීන් වහන්සේ කොහොමද කෙලස් වෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වා සෑම නීවරණයක්ම ක්‍රියාත්මක වෙන්නේ හිතවිල්ලක් මාර්ගයෙන්. ඉඳායි හිතවිලට ඉඩ දෙනවා කියලා කියන්නේ නීවරණයට ඉඩ දෙනවා. හිතවිලි බහුලයි ගැවෙනවා වැඩි කියලා කියන්නේ නිතරම මේ කියන්නේ මේ මෙතන අපි මේලා ඕන කෙනෙකුට යන්නේ නිදිතිබ්බයි කියලා. ඉතින් මේ ස්ථානේ ආරක්ෂාව නැහැ ඊට පස්සේ. ඕන කෙනෙකුට ඇවිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ හිතවිලි දිහා දැනගෙන තියෙනවනම් මේ මේ ජීත්වෙන් අවසර අරගත්ත කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් එන්න දුන්නට ප්‍රශ්නයක් නැහැ. එයා ගැන දැනට පරීක්ෂා වෙලා. එහෙම දෙයක් නැතුව ඔක්කොටම එන්න දුන්නොත් එහෙම ඒ භූමිය ආරක්ෂාව විස්තර කරන්න බෑ. ඒ වගේ තමයි හිතවිලි ඉන්ටර්ම එනවනම් ඒ කියන්නේ හිත තාම අනාරක්ෂිතයි. ඒ විතරක් නෙවෙයි මේ යෝගාවචරය තාම පාලනයක් නැහැ. මොකද හැම කෙනෙක්ම පටන් ගන්න එතන ඉන්නේ. ඒ නිසා හිතවිලි ආදෙන් එනේන හිතවිල්ල දැනගෙන දැනගෙන ඒවා පුළුවන් තරම් හැකියාවක් වෙලා අරමුණටම හිත යොදන්න ගත්තොත් බොහෝ කල් ප්‍රයත්න කිරීමේදී හිතවිලි එන වේග අඩු වෙනකොට අඩු වෙනකොට හරියට මහා දෙනකක් හිටපු පාරක වාහනයක් අරගෙන ගිය මිනිස්සේ දෙනක නැති දැනකට හම්බ වෙච්චා හොඳට ගමන කරගන්න පුළුවන්. අර කරදර බාධක නැහැ. අන්න වගේ ඉතින් තේරෙන පටන් අර ගන්නවා දැන් නම් ඉතින් දැන් ගමන යන්න පුළුවන් කියලා. අර හිතවිලි වලත් එක්ක තද සම්බන්ධයක් පේන්න පටන් අර ගන්නවා. මේ භාවනා ප්‍රගමනයේ. ජීවුම තියෙනකොට හිතවිලි අඩු ගතියක් තියෙනවා. මන පවත්වන්න තරුණ පරිණතට ගිහිනා ආයත හිත මුලින්ම ආයත හිත දාලා දාතු මොකද කරන්නේ ආයත හිත අදගතියක් එන මේ පරිණත කිසිදෝ පොළොවට ඉස්පත් වෙන අදගතියට අදගතියක් හරි දැනෙනවා ආයත දැනුණා දැනුණ ගමන් කරන්නේ ඒ අදගතියට දාලා හිත එක්තෙන් කරන්න පුළුවන් තමතෙන් කරලා යන්න පුළුවන් එක ක්ෂණේ ආයත පද්දයක් කරනකොට මේ පද්දේ තියෙන මොකක්වත් එක්ක මේ පද්දේ තුලින් එකපාරම සමතකට ආයෙයි නැත්නම් මහත්මයා ඔය වගේ ඒ අරමුණට හිත දින ගාම එක තැනින් අර හදගතියෙන් මේ මේ හදගතිය බඳ වෙලා ගිහින් එතනින් අමතක කරා යන කිසිම අපේ ආයේ තේරුම් ගන්න මේ කියන්නේ අමතක විදර්ශනාට ඒක හොඳට පැහැදිලි වෙනවා නේද එතෙන්දී සමත විදර්ශනා කියන වචනට වැඩිය සමාධි කියන වචනේ වත්තාම ලේසි. ඒකෝට සමාධියකට යන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා මේ කෙනෙක් පැය ගණන් වරු ගණන් මහන්සි වෙනවා මේ අරමුණක සමාධියක් ඇති කරගන්න. තව කෙනෙක් එක චිත්තක්ෂණයේ වෙනද බාධක ධර්මයක් මත, වේදනාවක් මත, සද්දයක් මත උනත් සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒක තමයි භාවනාවේ පුහුණුවේ රහස. පුහුණු නැති කෙනාට සද්දයක් කියලා කියන්නේ බාධාවක්. කයේ බරගතිය කියන්නේ බාධාවක්. හොඳ භාවිත මනසක් ඇති කෙනෙකුට සද්දයක් ආපම සද්දයක් කියලා ඒකට හරියට හිත ගියා නම් ඒ තුලින් බාධාවක් නෙවෙයි ඒක සාධකයක් බාටපත් වෙනවා ඒ මතින් සමාධිය ගන්න පුළුවන් ඒ වගේම කායික බර ගතිය මේ හැපෙන ගතිය සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ ඇඟේ මේක නිකන් මේ ඊයම් බරුවාගේ තිබ්බ තිබ්බ තැනක හැප්පෙනවා රිදෙනවා ඒ නිසා මට ආනාපාන කරගන්න බෑ කියලා කයේ බර ගතියෙම බාධා වෙනවනේ. නමුත් ඔය කියන්නේ බාධාවක් නෙමෙයි. කයේ බර ගතියට හිත දැම්මම පස්සේ ඒ මත සමාධියක් ඇති වෙනවා. ඊට පස්සේ බලන්න වෙනවා මේ සමාධිය සමත සමාධියක්ද විපස්සනා සමාධියක්ද කියලා. සමත සමාධිය නම් අර වගේ අර මොනේ හොඳට ඇකිලිලා ඔය ටයර් කකුට ගිහලා බල්ලෙක් කකුට ගිහලා බුදියන්නේ මොනවාක්ද ඇතුළට එමීට වකුටු වෙනවා. ඒ වකුටු වුණා නම් එක්කෝ මේ සමතයක් තමයි ඇති කරන්නේ. නමුත් මේ මේ ඇති වෙන තදගති අනිත්‍ය දුක්ඛ අනාත්මයි මේක එක චිත්තක්ෂණයක් තියෙන මේත් එකම බහැලු ගතියක් තියෙන බෑ සතගතියක් තියෙන. ඒකට හැලු ගතියත් එක්ක සංසන්දනය වෙනවා නම් මේ තදගති ඒකාන්තයෙන්ම පටවියාපෝතේජෝ කියන අපෝතේජෝ වායු මතන තියෙන්නේ ඒ තද ගති වතුරක තද ගතියක්ද වාතයක තද ගතියක්ද ඝන තද ගතියක්ද කියලා ධම්මවිචානුකූලව බලන්න ගන්නවනේ එතකොට විපස්සනා කරන නිසා ලක්ෂණාරම්මනික මේ විපස්සනා කියලා කියනවා අරමුණේ ලක්ෂණ අරමුණු කරනවා එතකොට අරකට කියනවා ඔය සමාධි දෙකට හොඳ ලක්ෂණ දෙයක් ලක්ෂණාරම්මනිකයි ආරම්මනාරම්මනිකයි ලක්ෂණාරම්මනික කියලා කියන්නේ විපස්සනාවට මේ අනිත් එකට වෙන නමක් කියන සමතේට ගන්න එකට ඒකේ අරමුණ gediya පිටින්ම අල්ලනවා මිසක වීමට බැලිලක් නැහැ. මේක නෑ. අරමුණ කප කපා බලනවා. කොට කොටා බලනවා. සංසන්දනය කර කර බලනවා. ඒක මේ හිතන එකක් නෙවෙයි. විසිරී යන ගතිය හෝ මේ පතවි ගතියේ තියෙන තද ගතිය තනියම හිතින්න බෑ. ඒක ආපෝ තේජෝ අනිවාර්ය කොටස් යට තියෙනවා. කියලා නිකන් හරියට පහනක් දිහා හොඳට බලනකොට ඒ පහන තියෙන්නේ පහනෙන්ම ඇති කරගත්ත අන්ධකාරයක. පහන තියෙන්නේ පහන විසින් ඇති කරගත්ත හේව නැල්ල උඩ. නිසා පහන ලෝකේට ආලෝකේ දුන්නට ඌ උගේ පාදමට අන්ධකාරයක් ඇති කරන තියෙනවා. මේ අන්ධකාරය මේ ආලෝකය හර පරස්පර විරෝධී. ඒක මහල පහන හොඳටම වර්ණවත් නැති වැටෙන්නේ අන්ධකාරයට. ඒ නිසා අන්ධකාරයක් නැත්තම් පහනේ වැඩකුත් නැහැ. කියලා මේ මේ ඕනම ධර්මතාවයක වටිනකම තියෙන්නේ සංසන්දනයේ. තනි මිනිහෙක් ලෝකේ ඇත්තෙම නැහැ. ඒකට මහායාන බුද්ධාගම කියනවා නිකම් ප්‍රේලිකාවක් විදිහට තනි අතින් අප්පුඩියක් ගහපම සද්ද මොකක්ද කියලා. තනි අතින් ගහපු අප්පුඩිය සද්ද මොකක්ද කියලා. ඉතින් කල්පනා කරන උදේ ඉඳලා හැන්ද වෙනකන් මොකද අප්පුඩියක් එන්නේ නැහැ. කවදාකවත් කවමදාකවත් අපිට අත්දැකීමක් ගන්න බෑ දෙකක ගැටීමක් නැහැ. තනි එකක් අත්දැකීමක් දෙන්නේ නැහැ. තනි එකයි කියලා කියන්නේ නිවන් දැකපු එක. නිවන් දැකපු එක අත්දැකීමක්. තනි දෙකමයි තියෙන. අපි බලන්නෙම එකයි. ඒක බලන්නේ තමයි පු탁 පු탁 කියලා කියන්නේ පු탁 ජන කියලා කියන්නේ. ඔකේ දෙක දැක්කනම් දෙක මැදි තියෙන පාර ඉතුරු අහු වෙනවා ඕන්න පැනලා යනවා. ඕන්න මැදියත් මාර්ගය. තනි එක දැක්කනම් ඉතින් බල්ලවලිය අල්ල ගන්න හකුනවා වගේ ඉතින් කරකෙන්න පටන් ගන්නවා. ඒක අල්ලගෙන ඉතනම කරකෙනවා. ඒක නිට්ටයයි දුකයි සුබයි කිය. අපි පඨවි ගතියේ තියෙන තද ගතිය නැත්නම් හැපෙනකොට තියෙන තද ගතිය හෝ තද්දක තියෙන කන පීටි ගන්න වෙහෙස කර ගතිය හෝ කර්ණ රසායන රස ගතිය දෙක හඳුනගත්තා නම් අද්දු පිළිම ගැලවම ගන්න. ඒ නිසා උගාකල් පුහුණු කරපු එක්කනට එච්චර යන්නේ නැහැ, එච්චර වෙලා යන්නේ නැහැ. හීලකමක් ඇති කරන්නේ, හිප්පීමක් ගන්න එක පාරට වෙනවා. ඒක ආශ්චර්යයක් වගේ. කරපු නැති මනුස්සයාට දෙන්නේ ආශ්චර්යයක් වගේ. කරපු මනුස්සයාටම භාවනා හරියන්නේ නැති කාලේ තිබුණු මේ කලබලේ කරදරේ භාවනා හරියට පස්සේ තියෙන මේ ගති අධ්‍යා බලනකොට මැරිලා උපන්නක් නොවන විදිය පරිණාමය සිද්ධ වෙනවා. දැන් පරියන්ක ගිහිල්ලා යා අපි ඉන්න පොෂන් එක හිත නායේ අර ආනාපාන සතියට හිත යොමු කරන්නේ නැතුව ඒ ඉන්න මේ පොත් එක හිත දාගෙන ඉන්නවා. ඒ දාගෙන ඉන්නක පානත හොඳට ඒ කියන්නේ අර අපි භාවනා කරතත් පටන් ගන්න ඉඳගෙන ඉන්නකොට ඒ බව දැනගෙන ඉන්න කියලාද? එතකොට ආනාපාන සතිය කොහොම මෙන්න හිතින් හිත නොයවා ඒ ඉරියව්වට කරත් හිත දාගෙන එක දිගටම. ඒ අපි කියමු මම ට්‍රයි කරේ නැහැ ගන්න. ඒ දාගෙන පුළුවන් කියලා හිතනවා. ඒ කියන්නේ තාත්තේ තේරුම ගන්න ඉන්නේ පාරකට. ඒක විපස්සනා විදියට පේනවා. ඒක හොඳට නැද්ද? ඒ කියන්නේ ආපස්සට හිතනවා. ආධුනිකයන් අපි උපදෙස් දෙනකොටම කියන්නේ වාඩි වෙලා ආනාපාන හිත දාන්න බෑ වාඩි වෙලා ඉන්න බව දැනගන්න කියලා. තමයි වාඩි වෙලා අද්දික පියාන නිකන් මෙහෙම වාඩි වෙච්චාම මිතරේ නිකන් පිරමීඩයක හැඩයට. කය තැම්පත් කෙරුවා. තැම්පත් කරලා බලාගෙන ඉන්නවා මම දැන් මෙතන. එච්චරයි. ඒක තමයි භාවනාව. මම දැන් ඉඳගෙන ඉන්නවා. එතෙන්ට ගන්න පුළුවන් නම් ආධුනිකයෙක් ගැන බලනකොට ඒ මනසට ශබ්ද වේදනා හිතිලි බාධා තියෙන්න බෑනේ. කියනවනම් ඉන්න ඉරියව්ව හිත හිතින් යන එක්කෝ හිතවිලි, එක්කෝ ශබ්ද, එක්කෝ වේදනා. ඉතින් හිතවිලි වේදනා ශබ්ද තියෙනකන් නම් හෝ ඒව නැතුව නිෂ්කලංක වෙනකන් ඉන්න ඉරියව්ව. ඉරියව්වේ ඉන්නකොට තියෙන්නේ මුළු කයම අරමුණු කරගත්ත මම දැන් මෙතන. එමෙ ඉන්නකොට පේනවනම් විතරක් නැත්නම් ඒක විසින් ඒක කැපී පේනවනම් විතරක් ආස්වාද ප්‍රසආදිතෝ පිම්බි බැගලිමර දාන්න. එහෙම නැතුව පිළිම පිම්බීම ඇකිලිම දැම්මට යන්නේ අර මුළු ලෝකෙම පැතිරිච්ච හිත ඉතල කයට ගන්නවා. කයෙන් තමයි උදරයට හෝ නාසයට කියන තාපුංචි තැනකට ගන්න ඒකාග්‍ර කිරීම කරන්නේ. ඒ වගේ වැඩ පිළිවෙලකින් ඉන්න කෙනාට මේ උණු ක්‍රමානුකූල වැඩ පුරුදු කරපේ කරාට තමන්ගේ හිත කලබල තිබුණත් කීකරු කරගන්න ලේසියි. ඒ මොකද කන්ඩිෂන් කරනවා කියනවා. දැන් සාමාන්‍යයෙන් ඔය කුෂ්කාරමේ උගන්වන දෙයක් තමයි මේ ආහාරකෙගේ කිරි ගන්න වෙලාව හැමදාම එක තැනකදී නා එක වෙලාවකදී නා එක පුද්ගලයෙක් නා ඒ පුද්ගලයා එනකොටම මේ වැස්සි කකුල් දෙක ඈත් කරලා මුත්‍රා පිට කරලා ඉතින් කිරි කිරි දෙන්න පටන් අරගන්නවා. කිරි කිරි එන වෙලාවක් තියෙනවා. ඉතින් ඒක බලලා තියෙන මේ බාල්දි ගැටෙන සද්දේ හරියට වෙලාවයි ඒක එනකොට ඒ වැස්සි ලෑස්ති වෙනවා. එතකොට ඒ ගොපල්ලා දන්නවා දැන් මේ වැස්සි කියලා එනකොට කන බුරුල්ල පොඩ්ඩක් නුවතරින් හොදලා ඉතින් ඊට පස්සේ කිරි එනවා. එහෙම නැති වෙලාවක ගිහින් ගත්තොත් අපි සිංහලෙන් කියන්නේ කිරි හංගනවා කියන්නේ. මේලයි කියන්නේ කිරි කිරි ගන්න බෑ කිරි හංගනවා කියන්නේ. හංගන එක නෙවෙයි ඒක සූදානම් නෑ. ඒ වගේම තමයි කිකිලිට විත්‍ර දාන යන්ත්‍රේ විත්‍ර දැමීමේ කාලසටහන පටන් ගන්නේ පළවෙනි සූර්ය යෝගිලේ දැක්කට පස්සේ. අද හරියට පළවෙනි සූර්යාලෝකයට අරුණ කියලා ගත්තොත් අද පිටරේ දැම්මන එයා හෙට දාන්නේ පැය දෙකකට පස්සේ. අනිත් දාන්නේ සූර්යාලෝකය දැකලා පැය හතරකට පස්සේ. අනිද්දා දාන්නේ 6කට පස්සේ. ඉතින් ඒ නිසා සූර්යාලෝකය දැකපු තැන ඉඳලා තමයි පැය 36 මේ පැය 26ක කාලේ 48කට වැඩි පැය 46කට 47කට හෝ පොඩකට වැඩි කාලසටහනක් තියෙන. හරියට පැය දවස් දෙකකුත් 36 හරි කාලසටහනක් තියෙනවා. චක්‍රයක් තියෙන උන අපේ කාලසටහනට පැය දෙකක් අපතත් උනේ. අද දැම්ම දවසට වැඩි පැය දෙකකට පස්සේ පහුවෙන්ද දාන. ඊට පස්සේ පැය ඊට පස්සේ අඳුරුනාට පස්සේ දාන්නෙත් නැහැ. ඉතින් මේක දැනගත්තට පස්සේ මිනිස්සු කරන්නේ පය දෙකට කලින් ලයිට් එක දානවා. ලයිට් එක දාපුවට පිටරක් වැඩිපුර දානවා රවුමකට. ඒකයි ඔය කුකුල් කුටු වල පාන්තර ලයිට් දාන්නේ ලයිට් දාපු වෙලාවේ ඉඳලා චක්‍ර වැඩ. ඒ වෙලාවේ පිටර දාන්නේ නැහැ. ඊයේ දැන් මේ වෙලාවට නම් අද ඊට පය දෙකකට පස්සේ ඊට පස්සේ පය දෙකකට අන්තිමට හැන්දාවට ටිකක් කළා වැඩිපුර දාගන්න. එතකොට පිටරේට යන ගානද වැඩි ලයිට් දාන්න යන බිලද කියලා ෂේප් කරන්න පුළුවන්. ඒ තරම් කන්ඩිෂනින් අපේ මුළු ශරීරයේම යන්ත්‍රයේම දුවලා තියෙන්නේ ඒ මෙවකට ඔය මීමැසන්ගේ තියෙනවා හරියට මීමැසන්ට තේස් එකක් අඳුරගෙන තියෙන හරියට පරතරයක් ඒ පරතරයට ලං වුණොත් වදේ පොදියට බඳිනවා පරතරයට ඈඩ් කරපු ගමන් මෙතන එක වදයක් මෙතන එක වදයක් බඳිනවා මේක දැනගත්ත දවසilla මීමැස්ස ඇති කරන්න පුළුවන් බී ස්පේස් කියලා කියන උන් දෙන්නෙකුට වද දෙකක් අතර හරියට ස්පේස් දුන්නොත් හරියට උන්ගේ ගාණක් තියෙනවා එතකොට වදේ හරියට පෙත්තට බඳිනවා ගාහන පෙති ගාහන දෙලා පෙති ආරිදයි. දැන් ඒක දැනගත්තා වෙන දැන් නින්නස් ඇති කරන්න පුළුවන්. ඒ වගේ අපෙත් යන්ත්‍රය දැනගත්තොත් භාවනා කරලා කරලා ඕනේ දැනගන්න. මේ වෙලාවේ මගේ හිත කලබලයි. වෙලා පරියන්ක හරියන්නේ නැහැ. ඊමණ ඊමණට දන්නවනම් මේ හිතවිලි තත්ත්ව වේතන බහුල හොඳ වැඩි හක්මං ගන්නවා. හක්මං කරනකොට ඉතලා දැන් ඉඳගෙන ඉන්නේ කොහොමද කකුල් දෙක රුදාවයි කියලා ඉඳගෙන හිටියත් භාවනාවට යන්න ඉඳගෙන ඉන්න ඉරියව්වට දාන්න. ඉරියව්වට තමයි පස්සේ අර අවේමේ දුවක හිතවිලි නැතරලොන් ඉරියව්වට යනවා. ඉරියව්වේ දැන් හා හොඳයි කිව්වට පස්සේ විතරක් හිමීට ආනපානට යනවා. ඒ නිසා මේවට කියනවා ආනුභුබ්බි වැඩපිළිවෙල කියලා. මේව කෙල් කල්ප කෙල කෝටි ගාණක් සිද්ධි වෙලා අපේ ඇඟ ඇතුලේ තියෙන රහස්. එහෙම නැත්නම් අපේ ඥානගතව තියෙන රහස්. ගුරුවරු මේවා කරලා කරලා කරලා කියන්නේ අත්තරද්දලා වෙන මොකක්වත් නෙවෙයි. අත්තරද්දෙන් පස්සේ කියලා කියනවා මෙන්න මේ විදිහට කරා. හොඳට හරි ගිහිල්ලා භාවනා මධ්‍යස්ථානයක ඉන්නවනම් ටක් ගාලාම හරියනවා. එහෙම හැමදාම හිටින්නේ නැහනේ. අවුල් වුණොත් ඒක ප්‍රශ්නයක් නැහැ. අවුල් වුණයි කියලා දැනගෙන පටන් අරගන්න. එතකොට හිමීට හිමීට හිමීට කියලා අර වෙනද ගන්න වෙන්න පුළුවන්. හැබැයි වෙනද ගන්න භාවනා පුරුදු වෙච්ච ගන්න කියලා පරියන්කයට වැටුනොත් හරියන්නේ. ඒ කියන්නේ හොඳටම රත් වෙච්ච ගලක් එක වෙනම වතුර දැම්ම පුපුරන. රත් කියලා ගින්දරේ පැත්තකට දාලා ටිකක් වෙලා තියලා හෙවණේ අඩුවේ සීතල සීතල කරලා ගත්තොත් වතුර දැම්මට ගිනි ගන්නෑ පුපුරන්නේ නෑ. දැන් අපේ අම්මලා වීතම්බනකොට වී ඒ කොත්තට දානවා කොත්තට දාපම කොත්තටෙමුත් බලත හැකි වීයට දැම්බෙනවා හරි රසය වීකේ දැම්බෙන කොත්තට එහෙම නැත්නම් මේ වීයට කරන වෙලාව අරගෙන පොඩි කරලා බලනවා දැම්බුණාද කියලා ඒ තැම්බි බෑවයි කියලා හිතන්නේ බාපු ගමන්ම අවුවට දැම්මොත් පිට කරගෙන කරන්නේ ඊට පස්සේ ගොම්බලෝක දාලා තියෙනවා ගොම්බලෝ දාලා වතුර බී ගන්නවා බී ගන්නලා හඳ එළිය වගේ තැනක වේලෙනවා කියලා නැත්නම් හඳ එළිය වගේ ඉර එළිය වේලෙනවා ඒක ලියවල තමයි මහ ඉරේලියට දාන්නේ. ජොඳැම්මොත් එක පිට කර වෙනවා. එක පිට කරවකට කේස් හාඩ්ලින් කියලා කියන ඉංග්‍රීසියේ ආයෙත් ඒිට ඒ වියට වැඩන්නේ. ටික ටික තංගන ඊට පස්සේ අම්මා ගිහලා අර මේ වේලෙනකොට නිතරම අත ගන්න. අත ගන්නට එන්නේ අර වී පැත්තේ කරකිනවා හැබැයි. කරකිනකොට ගන්න හැම පැත්තම සමාකාරවත් වෙච්චාම මැද තියෙන තෙතමන හිමීට හිමීට හිමීට පිට දක්වා මුරනවා. එක පැත්තක් අර වුණොත් අර සම්බන්ධිකනේ කැඩලා ගිය ගම මැද කුණු අමු පිට විතරක් සුදු පාට වෙලා වේ වෙනවා. අපේ ඉතින් හුඟක් යෝගාවචරෝ කේස් හදින් තමයි අද තියෙන්නේ. පිටකර වෙච්ච එකක් තින්නේ අද. එකක් අල්ලගෙන දුවලා ගිහලා ඒ පැත්ත සම්පූර්ණ කැලස් වෙලා. ඒ කියන්නේ ඒකේ සම්පූර්ණ ශක්තිය සංනිවේදන ගතිය නැති වෙලා එච්චරමයි දන්නේ. ඒකත් වැරදි. ඒකම බදාගෙන යනවා. හැම පැත්තටම මාල් කරනවා. සම්පති කරන්න ඕනේ, විපස්සනා කරන්න ඕනේ. කොයි මේ කලබල හිත තියෙන්න ඕනේ, රාගය එන්න ඕනේ, ද්වේෂය එන්න ඕනේ, නිදිමත එන්න ඕනේ. කොයි එක තිබ්බත් පුතුහාමුදුරගේ යන්ත්‍රේ නැත්නම් බුදුහාමුදුරන්ගේ ආර්ය අෂ්ටාංග මාර්ගේ කැපයි. හැබැයි හොඳට වැඩි තමයි මම දැන් ඉන්නේ රාගේ, මම දැන් ඉන්නේ ද්වේෂේ, මම දැන් ඉන්නේ කලබලේ, මම දැන් වේදනාවේ කියලා කාරණාව දැනගන්න දැනගන්න එකයි වැඩගත්. ඊට පස්සේ ඕන තරම් උත්තර දෙන්න. ඉතින් අපිට වෙලා තියෙන කාරණා දැනගැනීම පාපයක් කියලා හිතන්නේ. ඉතින් උන්ද කොට ගන්න මෙලෝ සම්මතේ කොට ගන්න. මේ කාරණා දැනගැනීමයි හරියන එකේ පළවෙනි දැන. එන විදිහට කියනවා ගණන් පත්‍රය කියලා. ගාණක් කියෝන එකයි වැදගත්ම දේ ගන්න තීරුම් ගැනීමයි හදන එක මොකද්ද? හදන එක තියෙන අර කොළේදී නේද විතරයි. ගන්න හොඳට තීරුම් ගන්න. මේ වගේ භාවනා කරනකොට මට කෙලවුනේ කොතනද කියලා. නැත්නම් වැරදුනේ කොතනද කියලා. නැත්නම් මං ඉන්නේ කොතනද? උඩුවෙන් ඔළුවෙන් හිටගෙනද? කෙලෙස් බරිතවද? නැත්නම් මේ මවාපෑමක්ද? ඕක Taman තීරුම් ගන්නක බුදුහාමුදුරේ ඉන්නේ නැහැ. ඉතින් භාවනාවේදී වැදගත්ම දේ Tamanගේ මූණ කණ්ණාඩියෙන් බලනවා වගේ මේ වර්තමානයේ පේන ගොරෝසු සම්මුති කාරණා හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න එතනින්ම පටන් ගන්න ඕනේ. කවදාවත් ක්‍රමයක් නැහැ. මේක නැති කරන්න මේක මේ ආණ්ඩුමට්ටු කරන්න ක්‍රමයක් නැහැ. තියෙන අකුසලේ දැන ගැනීමමයි දැන් මෙතනදී මේ යථාර්ථ මතක් කරලා දෙනවා ගොඩ පුතෝ ගොඩ වරින් ඔබ ඉතිසලා මේව දක්ෂකම් කරලා තියෙන එකේ ගොඩ වරින් ඔබ වැටුණොත් කඹ දාලවක් ගන්න බෑ. ඒ වගේ බුදුහාමුදුරුවෝ දකිනවා කේන්තිය 100ට 100ක් අපි ගොන්න 99ට තද වෙලයි කියලා කියන්නේ. මට නැග්ග නැහුකෙට මට 99ටම නැග්ගයි කියේ. කතාවත් මොකද 100ට 100 නගින්න 100ට එකක් විතර වෙනවා සතියට. සතිය ඇති කරන්න 100ට එකක් විතර වෙන හැම වෙලාවෙම. ඒක දැනගත්තොත් මට දැන් තියෙන 99ට නැගලයි කියලා අර එකෙන් 99 යට ගන්න. 100ට 100ක් තරහා යනවා කියලා එකක් නැහැ. කද්දාකවත් නැහැ. ඒකේ තරහා ගිය බව දැන ගැනීමෙන් පොඩි ඉඩක් තියෙනවා. ඒ කියන්නේ රාගය ද්වේෂය ආවත් 100ට 100ක් අපි කාමතේ කාමෙන් තෙත් වෙන්නේ කාමෙන් ඉන්න බව දැනගන්න පුළුවන්. ඒ දැනගැනීමම ඇති අර 199 වෙන කාමේ නැතකම අර මට මතක් වෙනවා නැවත නැවතත් ඒ නැරදිලා හරි නානා ඥානන්ද සාති කියපු මේ වචනේ සර්වඥාතික දේශනාවෙන් ගත් එක ඔය 99ම අනිත්‍යයි දුකයි අනාත්මයි අර දකින 100ට 1 නිට්ටයයි සුඛයි සුබයි. කවදා හරි එක දිනනවත් දිනනවා. ඒකවල බලනකොට කෙලෙස් පටමයි. කෙලෙස් පරාදමයි. අපි තානේ කෙලෙස් 99ක් තියෙනවා දිනලා සතියට ධම්මචාරිත මොනවක් කරගන්න බෑ අනේ කවදද මේ එක දිනන්නේ කියලා හිතන්නේ. අපිට කියන්න තියෙන අර 99ම අනිත්‍ය දුකයි අනාත්මයි. ඔය කියන සතියෙන් ඇති කළ දෙන නිවන නිත්‍යයි සුඛයි සුභයි. මේ එක අල්ලපන්. ඒක 99 දී වෙන පටන් ගන්න. අපරෙන් දැන් අපි සතියෙන් කියන්නේ මේ නිදර්ශන අහුව මේ මොහොත මෙතන කියන එකනේ. මම දැන් මෙතන. මම දැන් මෙතන කියන්නේ එතකොට මේ කියන වචනය තුල දැන් අපිට මේ පිටන මොහොතේ ඊට පස්සේ අපිට මොකක් හරි පිළිවෙලකින් හෝ අපි ඉදිරියට යනවා කියන්නේ නැකත්මක් ඇති වෙනවා කියන එක. කියන්නේ කර්මයක් සිද්ධ වෙනෝ ඊට පස්සේ තායතර ප්‍රශ්නේ ප්‍රශ්නේ මම මෙතන කියන එක මම දැන් මෙතන කියන අදහස දැන් අපි විතර බාහිරින් එන්නේ ඉතලා මම දැන් මෙතන කියන අරමුණ ගන්න ඉතලා අරමුණට ඉස්සත්තනියක් කලින් දැන් ඊට පස්සේ අරමුණක් එනවා ඒ ඊළඟට එන අරමුණ සමහරවිට අපි එක සිතුවිල්ල එනම තමයි හැකපෙන දෙයක් වෙන්නේ කෙලෙසක් නෙමෙයි. කෙලෙසක් වෙන්න පුළුවන්. ඒ අතර තියෙන මැද කොටස නේද ඔය ඔතන තියෙන්නේ. يعني අර සිතුවිල්ලයි මෙඩිටුලයි අතර මැද. එකක් එන්නේ දෙකක් ආවා. තව එකක් එන්නේ. ඔව් මැද මොකද්ද කියන්නේ? එතන තියෙන අනිත් සිතුවිල්ල එතෙන්ට මේ මම මෙතන කියන අදහස අවසිතුවිල්ලක් ඒ සිතුවිල්ලට ඇතුල් වෙනවනේ. ඇතුල් වෙන්න දැන් ඔන්න දැන් මේක ගන්න තව එකක් එන්නේ වෙනවා. අනිත් ඒ එතන තියෙන පිටතද ඒ කොටස කියන්නේ. මොන කොටද? ඒ කියන්නේ දැනගන්න බැරි කොටසක් තියෙනවා. ඔව්. අවුද නොවන තැනක් තියෙනවා. ඔව් හරි. ඒක මොකද? මොකද හරි? අවතරයි මට කියන්න තියෙන්නේ. හරි තේරෙන ටිකෙන් මං අහන්නේ මොකද ප්‍රශ්නේ මොකද්ද? දැන් එතනදී අවබෝධ දෙකීම එක කියන්නේ මට තේරුන්නේ නැහැ. එතන එතන එතනත් අපිට අන්ධකාරයක්. ඒක අපි දන්නෙත් නැහැ. කොටින්ම දැන් අපි ඔය සබන් ඒ දවසකත් ඒ උපමාව කිව්වා. මම කියලා කියන්නේ විද්‍යාත්මක කාරණාවක් නෙවෙයි. සබන් වලින් මොකද්ද කරන්නේ? සබන් වලින් කරන්නේ කුණු රිත්තක් අරගෙන කුණු රිත්තක් තිබ්බම කුණු රිත්තට කුණු රිත්ත අල්ලනවා. ඒ රෙද්දට ඇල්ලුවට පස්සේ ගලවන්න බෑ. කුණු කුණු රෙද්දට අල්ලනවා රෙද්දට කුණු කුණට කුණ අල්ලනවා ගලවන්න බෑ. සබන් ගිහිල්ලා කරන්නේ රෙද්දයි කුණු රිත්තයි අතර පුංචි බෙදීමක් ඇති කරනවා. එදිකල එයා රින්ගනවා වැඩට. කුණු කෑලි කෑලි වෙන් කරලා වෙන් කරලා අතරමැදට හැම තැනම එයා ගිහිල්ලා රින්ග ගන්නවා. මේක හරින අඹ ගෙඩියයි නැට්ටයි අතර ගැලවෙන්නේ ඉස්සලා කුප්පියෙන් ගැලවෙන තාක්කේ ඉදී ඉදෙනකොට කුක්කෙන් ගැලවෙනවා. අන්න ඒ වගේ ඒවට කියනවා ඡේදස්තර කියලා. නැද ඡේදස්තර හදාගන්න හැම කුණු කැලලක් අතරම දැන් ඉඩක් තියෙනවා. එතකොට කුණු කැලලට කුණු කැලල බඳින්න බෑ වතුර වැදි නිකන් බංගල ගලවලා යනවා. එක එක එක එක ගලවලා යනවා. ගලවලා ගියාම රෙද්ද විතරක් ඉතුරු වෙනවා. මේ වගේම කෙලෙස් රිත්තක් ආවොත් ගලවන්න බෑ. කෙලෙස් හැම රිත්තක් මැදටම මම දැන් මෙතන මම දැන් මෙතන කියන එකට ආවොත් කෙලෙස් රිත්තට රිත්ත එකට බැඳෙන්නේ නෑ. ඒක තනි තනි වෙනවා. තනි තනි වෙච්චාම ඉලපතේ පට්ට ගැලවෙනවා. කූරු කූරු වෙන්නේ. කූරට කූරට හයිය නැහැ. බැඳුනොත් බැඳින්නෙන් තමයි කූරේ හයිය තියෙන්නේ. ඉලිපතෙන් ගැහුවොත් එම කුටික් කරන ලැජ්ජාවයි. කූරෙන් ගැවට ගන්න නැහැ. මේකේ කෙලෙස් රිත්ත වුණොත් එයා හරි බලවත්. ඒක නිත්‍ය දුකයි සුභයි වගේ පේනවා. හැබැයි ඒකාන්තම අනිත්‍ය දුක්ඛ අනාත්ම කුලියක් තියෙනවා. අපි කියනවා සම්මුති ගණයක් කියන්නේ. ඝන ඝණයක් කියන්නේ. අනිත්‍ය මම දැන් මෙතන කියන්නේ හැම කැලලක් අතර වැදට බරින්ගෙන. රිංගල රිංගල රිංගල එයා වටේට බැඳිනවා අර කට්ටිය කොන් කරනවා. එක එකනෙක් එක්කම කොටු කොටු. කොටු වලට පස්සේ එක එකනට දෙන්නේ කොහොමද මචං යම් මචං ගහව මචං කියාගන්න විදියක් නැහැ. දිනනට සංනිවේදනය කරගන්න විදිය නැහැ කෙලෙස. ඒක මම දැන් මෙතන දිනනවා. අර එක එක පුංචි පුංචි කෙලෙස් වලට ශක්තිය නැති වෙනවා. එතකොට අන්තිමට බලනකොට ඝන සංඥාව ඇති කරගන්න තියෙන සංනිවේදනය කඩලා යනවා. එක එක එක එක එක එක යන කොටු. කොටු වලට පස්සේ ඉවරයි දැන් ඔය තත්ත්වවාද ව්‍යාපාරේ <clears throat> ගරිල්ලා ව්‍යාපාර වල ප්‍රධානම ප්‍රශ්න තියෙන සංවේදනය. කොච්චර ඈතලා හිටියත් උන් අතර පණිඩි හුමාර වෙනවන මේ පොදියට ඉන්න මිනිස්සුන්ට වැඩි ශක්තිමත්. මිනිස්සුන්ට වෙන්නේ නැහැ. ඔක් කවදාද සංවේදනය කරලා ගිය ගමන් වක්ත ගලේ ගිහුවා. බුදුදහම තේරිස මොනවක්වත් කරන්නේ නැහැ. බුදුදහම කියන අව හිත ඉවිලා තියේදී නැට්ටටම තියපන්. ඉතින් හිත පිටින්ම ගලවලා. ඉතින් මම දැන් මම දැන් මෙතන සංඥා කරන එකක් කෙලෙසෙන් කෙලෙසේ වෙන් කරනවා. පරිච්ඡේද කරනවා කියන්නේ නාම රූප පරිච්ඡේද කියන්නේ නාමයෙන් රූපේ රූපෙන් රූප නාමයෙන් නාම කෙලෙස් වෙන් කරුවට පස්සේ එකිනෙකාට බල නැති වෙනවා. බල නැති ඉච්ඡාම වෙනවා මේ එක එක්කෙනෙක් දැන් මේ හිතක් ආවා. ඒ හිත ඊට පස්සේ ආයෙ මම දැන් මෙතන. ආයෙ හිතවිල්ලක් ආවා. ඊට පස්සේ ආයෙ මම දැන් මෙතන. ආයෙ හිතක් ආවා. එතකොට මේකේ දිගට ගැලුමක් නැහැ. කඩ කඩ කඩ කඩ වෙනවා. කඩ කඩ වුණාට පස්සේ බහුවලයෙන් පේන තියෙන තිත්තේ මම දැන් මෙතන තැන් තැන් වල තිත් තිත් තියෙනවා. නමුත් ඒකේ රේඛාවක් නැහැ. අන්න ඒ වගේ හිතවිලි කෙලෙස් කොච්චර තිබුණත් ඒක කොටු කෙරුවොත් තන් තන් කෙරුවොත් දැන් ආයෙත් ප්‍රශ්න තියෙන්නේ මම දැන් මෙතන ඉන්න කෙලෙසක්ට මාරු වෙන තැන අතරමැද ඉඩක් තියෙනවා. ඒතන කවදාකවත් කෙලෙසිලා නැහැ. ඒක නික්ලේශ මෙතන බුදු හිතක් තියෙනවා. නමුත් අපි දන්නේ අපිට වෙනලා තියෙන මේ සිද්ධි බහුල දේනේ. අපිට අපි දන්නේ සිද්ධිය සිද්ධ වුණාට පස්සේ වෙස් නටනවා විතර අපි දන්නේ වෙස් බඳිනවා අපි දකලා නැහැ නේ. ඒ බඳින තැන තමයි ඔය මේ මේ මම දැන් මෙතන තන චිත්තක්ෂණේ ඉඳලා ඊගාට පූර්ණ චිත්ත වීර්යය දුවන තැන දක්වා. ඒ අතරමැද නික්ලේශී. ඒක අපි දන්නේ නැහැ. මේ ලෝකේ ඉන්න හැම දෙයකම බබෙක් හම්බුනාට පස්සේ දොරට වැදුවට හම්බෙන්නේ තිඹිරි ගියේ. අන්ධකාරෙ පෙන්වන්නේ නැහැ. ඒත් බඳින්නේ ඇංගිලා. නටන්නේ එළියේ. අපි මේ වෙස් නටනවා කියලා බලන්න හදන නට ඊරොත් නැතිලනේ. බුදුන් කියන උගාවක් කියලා බලන්න හිතපො ඉන්නකොට බඳින හැටිත් අහු වෙනවා දවසේ. එතකොට නිකන් මේ මිනිහෙක් අපි මම එක ඒ දවසල අපි හරි බය කොහොඹ කලයට. දැන්නද කොහොඹ කලේ කියන එක දැන්න නැහැ. ඉන්නද කොහොඹ කලේ? දැන්නද? කොහොඹ කලේ කියන එක අහලා නැද්ද? කොහොඹ කලේ කියලා මිනිහෙක් කියන්නේ ඔළුව උඩ මේකක් තියන ලක්ෂණ බිරයක තරන් තරන් තරන් තරන් ගාලා කග ඈ? ඒක පුදුම බයයි. අපේ අම්මලා කියලා තියුනේ ඔය ළමයි යල්ලන්න එනවා කියන. ඉතින් හරිය බයයි. ඉතින් මම අවුරුදු 17 18 වෙනකම් කොහොඹ කලේ එනකොට බයයි. එනකොට පොඩි අය ගාවට යනවා. යන්නේ කියන්නේ කොහොම කලේනවා කියන්නේ. ඒ යන්නේ මොකටද? ඇත්තටම යන්නේ මිනිහා ගාව ඉන්නකොට ෂුවර්. කොහොම කලේ ඉන්න රතු වෙනවා. සම්මාදන් කාර්යකුත් වෙනවා. පේනක් කියනවා. ඉතින් ආසයි බලන්න එන්නේ ඉරිදා. ඉතින් මේ ආ එනකොට පේන්නේ නිකන් බයක්ම තමයි. අවුරුදු 18ක විතර මං යනකොට ගඟට නාන්න යනකොට මීයක සුම්බරේ බැඳ ගන්නවා. මං යනකොට තමයි ලෑස්ති වෙන්නේ. ඉතන තියෙන රබර් කැල් හෙටලා හිටගෙන ඇද ගන්නවා දහිනනවා නිකන් මිනිහෙක්. අර කවුරු මොනවාද ගොම වැරටි ටිකක් අරගෙන ඕකට ගිනි තියලා අර කබල උඩ දැම්මට මොකක්වත් නැහැ ඔය කබලේ. නැත වැලි දාලා උඩ ගොම වැරටි ටිකක් දාලා ඔතේ පේන්නේ ගිනි කබලක් කොළේ තියනිනා වගේ කියන්නේ. යන්නේ එහෙමයි දුන් දාන ගිනි කබලක් තියන බෙරේ ගහනවා. බෙරෙත් පැත්තක මිනිහා නිකන් මේ සල පරම ගලවල දාලා රුදු දෙද්දක් කරගෙන අනුඹරේ කර ගහනවා දකිවට උන්නේ කොහොම කරේ කියවත් නිකන් මිනිහෙක් නේ. නාලා එනකම් මට කල්පනා වුණේ අකෝ මෙච්චර කල් මෙයාකට කොච්චර මම බය වුණාද? මම හිතුවේ කොහොම කල කියලා වෙනම ලෝකයක ඉඳලා මිනිහෙක් එනවා ළමයි අල්ලගෙන යනවා මේ අද්භූත මිනිහෙක් කියලා බලන නිකන් මිනිහ. ඉතින් ඒ මිනිහා දැක්කම පස්සේ බයයි. ඒ වගේ තමයි අපි මේ කෙලෙස් ඇති වෙන හැටි දැක්කම. පින් ඇති වෙන හැටි දැක්කම කොල්ලට ලොකුව ලම්මා. ඒ නිසා කරන්න තියෙන එකම දේ එකින් එක වෙන් කරන්න. රිත්තට ඉන්න දෙන්න බෑ. ඒකට එංගලන්ත ක්‍රමය කියන්නේ ස්ප්ලිට් split and rule මොකද්ද කියන මෙතන බෙදලා පාලනය කරන්නේ divide and rule දැන් සිංහලට කරුවේ ඒකයි යන්නේ කය සාමාන්‍යනික අමරපුර කැඩුවට පස්සේ එක එක ගහ ගන්නවා කතා කරන දේ නෑ පාලනේ කිසි ප්‍රශ්නයක් නෑ දෙකට බෙදුවට පස්සේ දෙකොල්ල ගහ ගන්න දෙකක් නෑ ඒක තමයි පාලනේ කියන්නේ තිබුණාට අපිනේ අල්ලලා තියෙන්නේ අපිනේ මේකතු කරන්නේ දැන් අපිනේ මේක මමද මම හොඳ V shape body එකක් මට තියෙනවා. මගේ හැඩේ දෙන ඔක හදාගන්නේ අපිනේ. මේක මේ කුණු පංචස්තන්නේ. අපි හැදුවට පස්සේ ඒක රකින්න හදනවා. වෙන් වෙලා තියෙන දැක්කොත් ඔක නඩත්තු කරන දෙන උගේ හැටි ඒකමයි. ඔය අපිට ඕන shape එක නෙවෙයි තියෙන්නේ. කියනවා. මේ රූප රූප වශයෙන් දැක්කම අපි නඩත්තු කරන්නේ දා රූප තියෙනවා. රාග වේද දෙකෝ කියන්නේ නන්දාලා මේ මිනිහට හිංහාකර හදලා දීලා ඔටුනු දාලා රජ කරවන්නේ අපි. ඒකත් සතියේ නැතුව හිටියොත් ඒගොල්ලෝ ඒගොල්ලෝ එකිනෙකා බැඳලා ගතියක් තියෙනවා. කෙලෙසෙට කෙලෙස එකතු වෙන ගතියක් තියෙනවා. සතියෙන් කරන්නේ බනින්නෙත් නැ ගහන්නෙත් නැදෙන්නේ කතර කියලා රීකලා හිටගෙන ඉන්නවා. ඒක හරියට මේ දේශපාලන රැස්වීමක් තියෙනවා. අපි තද බල UNP රැස්වීම. නැත්නම් JP රැස්වීම. මම කියන්නේ UNP රැස්වීමක් කියලා. UNP රැස්වීමක් තියෙනවා. ඔක හැම තැනම CI කාර වෙනවා. නැත්නම් CID කාර. රැහිම බහන්න අවිල්ලා ඉන්නවා. ඒගොල්ලන කවුරු හරි පොඩි මතයක් එන අද කට්ටිය දාලා තියෙනවා. මේ කවදාව කවුරු නටන්නේ ඊට පස්සේ. ඒ කොයි එකා CID කාර කියලා දන්නේ නැහැ. එහෙම නැත්තම් රැහිම වල ගෝසා. හිතියේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ආ දැන් මෙලෙහි කිව්වේ තුලින් යන සබ්දයක් නම් සබ්දයක් කියපුවාම හිත එකක් එක එකට සම්බන්ධ වෙනවා. වේදනාව නම් වේදනාවක් එක එකට සම්බන්ධ වෙනවා. එතකොට එතන මනෝ විඥාණයට එතන වෙන අරමුණකට ගන්න වෙන අරමුණට යන්නේ ඉතල මැද පිටියක් තියෙනවා. එහෙනම් ඒක දැන් එකතු කරපුවම ඊළඟ තියෙන එක මැද පිටියක් ආවා. හැම තැනදීම හැම තැනදීම පිටි පිටි බැලන පස්සේ ඔය මේ මේ බලු බෙටි වල තියෙන ටික කාලේ කරන පුස්තෙන් ලස්සනද ගන්න. ඒකට ලස්සන වෙන්නේ මොකද්ද මේ කලබුලියක් වගේ. ඒ වෙන් වුණාට පස්සේ නෑ රිත්ත තියෙනකොට බලු බෙට්ට. ඒක ගුලිය ගුලිය වුණාට පස්සේ එක එක අර පිටු කඩදාසිය තුව වගේ දැකලා තියෙනවා. මේ පුස්කාල බලන්නේ ඊළඟට පොඩි පොඩි කැලි වෙන් වෙලා යනවා. ඒ රික්ක තින්නාම තමයි යෝග අමාරු. අර වගේ තමයි හැම එකක් අතරමැදි පොඩි දවටනයක් දානවා. පුංචි දවට පුතාම තුනී දවටනය මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. ඒ අතරමැද කොච්චර ඕනතරම් තියෙනවා. ඒකට හැම දෙකක් අතරම පොඩි දවටනයක්. ඒක බුදුරජාණන් වහන්සේගේ ඊල් එක ගහලා තියෙනවා. ලේබල් එක ඊට පස්සේ ඔක්කොම කෙලස් නැහැ. ඔක්කොම මේ කෙලස් ගතිය ගියා. දවටනේ දාපු ගමන් පිං. ඔක්කොම පුතල. ඔක්කොම සතිය. ඒක හරීම ලස්සනව කෙලස් වලට සතිය එකතු කරපු දවසේ තමයි පිං වලට සතිය එකතු වුණාට වැඩිය උත්තුම විචිත්‍රකමක් තියෙනවා. එතකොට තමයි යෝගාවචරය කියන්නේ. බෙර ගහන්න දාන දෙන්න මොනකට ඕන. කෙලෙසක් කරනකොට කෙලෙසක් බාධා. ලේබල් එක දාන්න. බුද්ධ ලේබල් එක දැම්ම තිසුකොල දැන් එනවා පැත්තකින්. තව එකක් ආවා. ඒකත් පිළිකුල ගාවේම බුද්ධ ලෙවල් එක නම වැත්ත. ඒ ඔතල ඔතල දැම්මම වැඩි කන්න දෙන්නේ. විත්ත එකට හිටියොත් තමයි ඕගොල්ලෝ කල්ලි බැඳෙන්නේ කට්ටි ගාද. මේකට පාලි භාෂාවෙන් අපි භාවනාවදී කියන්නේ ඝන සංඥාව. ඝන සංඥාව පිටින් විතරයි ඔය ලොකු තාන්ත හැමදාම ඕකමයි හැමදාම කියන්නේ ඒකයි. ඝනේට බැලුවොත් කඩන්න බෑ. වෙන් කළ දැම්මට පස්සේ මේක න්‍යාය වුණා ගන්න දෙයක් නැහැ. දැන් අපි සාමාන්‍ය හොඳ පැත්තට කියනවා අර තාත්තා කෙනෙක් මේ මැරෙන්න හදනකොට දැනගත්ත කොල්ල තුන් දෙනා ඉන්නේ. කොල්ල තුන් දෙනා වෙන් වුණොත් බුදුලි විනාශ වෙනවා. ඒ නිසා මරණ මොහොතේ ඇවිල්ලා ඉවරලා මේ දරුවන කතා කරලා ඉවරලා කියනවා මොඩේ තුන් දෙනා මොඩේ. කතා කරලා කියනවා ගිහිලා තුන් දෙනාට ඉරටු කෑය ටික ටික ගේන්නේ කියලා. ඊට පස්සේ තාත්තා මැරෙන වෙලාවදී ඉරටු මිටියක් අතන. ඊට පස්සේ එක එක කරා දෙයගෙන මේ ඉරටු ඉරටු කඩපන්. ඔක්කොම එක එක පුස් පුස් කරලා කඩනවා. ඊට පස්සේ කියනවා මේ මිටිය මැරෙන කඩපන්. තුන් දෙනාම ඕවා තංගලනවා තටමනවා කරන්න බෑ. ඉතින් උඹල තුන්දෙනාම එකට හිටියොත් කරන්න බෑ. උඹල වෙන් වුණොත් මේ බුදුරෙත් ඉවරයි උඹලත් ඉවරයි කන්න වෙන කසාද බැන්ද උඹල තුන්දෙනා එකට ඉන්න ඕන. ඉන්නවනම් මම බුදුරෙත් උඹලට දෙනවා. කියලා අවසාන මොහොතේ දරුවන්ට දෙන්නේ එක පොරොන්දුවක් මත උඹලට එකට හිටපන්. එකට හිටියොත් බුදුලෙ විනාශ වෙන්නේ නැහැ. පවුල් අපේ මේ මේ කුල චාරිත්‍ර කැඩෙන්නේ නැහැ කියන්නේ. වෙන් වුණොත් ගියා. ඒ වගේ තමයි කෙලස් වලටත් ඒක දැම්මොත් එහෙම කෙලෙස් එක දිගට රිත්තක් ආවොත් අපේ ගණ්ඩ ආත්මයක් ඉතුරු වෙන්නේ විනාශ වෙනවා දිවුරු වරින්ද හිතෙනවා. චි ඉන්නේ ඒ කාලයත් මේ කරන්නේ කියලා. එක එක කෙලෙසක් ගන්න සතිය આવොත් ඒ කෙලෙසට සංවිධානය කරගන්න බැරුව යනවා. ඉතින් අපි මේ මම දැන් මෙතන කියලා මෙනෙහි කිරීමෙන් කරන්නේ නැත්නම් සතිය පිටීමෙන් කරන්නේ එනේ එනේ කෙලෙස එනේන වශයෙන් මුලදී එහෙම තේරෙන්නේ නැහැ. මුලදී තේන්නේ මුළු එකට වටේටම මේ මුළු ලිත්තක් වටේටම ඔතන ඉනවා. පවුරට කැඩි කැඩි හිතෙන්න පටන් ගන්නවා. අන්තිමට තාම කුංචි කොටස දක්වා කඩන එක තමයි විභජ්‍යවාදී කියන්නේ. එදාට යනකොට බුදු තමයි. ආයේ කිසිසේත්ම වෙන හිතක් නැහැ. බුදු හිතම එනවා. ඉන්නේ ඉන්නේ ඉන්නේ ක්ලේශේ. ඉන්නකොටම අල්ලා අල්ලා ලේබල් කර කර ලේබල් කර කර දැම්මොත් දැන් තලකුලි අරගත්තා සිල්හිල්ලෙක් ගැහුවා සිතුවා දැම්මා. ඉනේ ගත්තා ඒතුවා දැම්මා. ඒ වගේ කරනවා නම් කියන මාකට් එකට දාන්න පුළුවන් ඕන කෙනෙක්ගේ තියෙන ඕනම ක්ලේශයක් මේ ධර්මයක් බවට පත් කරන්න පුළුවන්. මම දැන් මේ කතාව කොතින්ද පටන් ගත්තේ කියලා අපි පටන් ගත්තේ වෙන කොහෙන්ද දැනකින් නමුත් වටින තැන අපිට භාවනා කරන පස්සේ එක එකපාරම කරන සිතාන්ත කරන භාවනා ආරම්භ කරන තුන කියන්නේ පිටිවිලෙදී මේ එන පිටිවිලි එකපාරම දැනගන්න. ඒක දැනගන්න. ඒ එතනින් දැනගන්න දැනගන්න ඒ පිටින් කියන්නේ භාවනා ආරම්භයක් කියන්නේ සමතර ඒ කියන්නේ සමාධිය කරා ගියයි කියන්නේ. ඒ එතනින් ඉස්සලා හොක දානම කරා වෙනවා. ඒ කියන්නේ ඊට පස්සේ ධර්ම කොටස් එනවා. ඒත් එක්කම දැනගන්න මේ මේ මේවා මේක මේවා නේද කියලා. නම් එතනින්ද කියන්නේ මේ භාවනාවක මට ප්‍රශ්න නිසාද භාවනා කරන් වාඩිවෙන පස්සේ කායන පස්සනාවකෝ වේදනාන පස්සනාවෙන් චිත්තාන පස්සනාවෙන් ධම්මාපස්සනේ කියන කොටස් හතරෙම ඒ මුල් වෙලා ආරම්භ කරගන්නවා. ඒ නිසා කියලා තියෙනවා සතිපට්ඨාන විග්‍රහයේදී කියලා තියෙනවා කායानुපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධම්මානුපස්සන හතරෙන් කොයි එකෙන් පටන් අරගත්තත් ඕනම දෙයකේ සෝවාන් වෙන්න පුළුවන් කියලා. නමුත් රහත් වෙන්න හතරම කරන්න ඕන. හතර කරනකොට අනුපිළිවෙලින් යන්න ඕනේ. ඒ නිසා කොච්චර ඒ කච්චිඩම් ගහන්න පුළුවන් වුණත් හැම වෙලාවෙම මතක තියාගෙන ඉන්න ඕනේ අයන්න ආයෙන ඉඳලම යන්න. එහෙම නැතුව ගිහිල්ලා වැටිච්ච දවසේ අනිත් දවසේ තියලා ගහන්න ගත්තොත් චිත්තානුපසනාවෙන් චිත්තානුපසන අපට ගහනකම් හොයන්න හම්බ වෙන්නේ නැහැ මොකද උනේ. ආ චිත්තානුපසන පුළුවන් වුණොත් කායනුපසනාවෙන් පටන් ගන්න. ප්‍රශ්නයක් නැහැ මම ඉඳගෙන ඉන්න තැනින් පටන් ගන්න. ආනාපාන දෙකක් කරනවා. එතකොට අපිට අර ක්‍රමේ තියෙනවා වැටිච්ච දවසට. ඒ ක්‍රමයේ හොඳයි. ඒ කියන්නේ සප්පාය කරුණු තියෙන තැන්වල. අර ලස්සන දේ තමයි මොකටද මේ මුලින් ඉඳලා ආයන ආයන කික ඉන්නේ ගෙඩිම යන්න පුළුවන් කියලා. මම ගිරිමානන්ද මේ කටපාඩම් කරන කාලේ ඒ කියන්නේ පොත් කියලා තුන මට මතක නැහැ කොහොමද මෙහි කියනකොට මට පීතිපටි සංවේදී අර්ථ දිස්සාමීති සික්කති පීති සංවේදී කියනවා මට මේ අකෝ හැමදාම භාවනා කරන මෙතෙන්ට එනවා මොකටද කායන වසනා පටන් කෙලින්ම පීතිපටි සංවේදී කියනවා නේ හරි. දවසක් හිතුණා. හරි. දෙවෙනි දවසෙත් හිතුණා. හරි. තුන්වෙනි දවසේ දැන් ආයෙත් ඕන දැන් මම ප්‍රත් තමයි. ඊය තමයි කියලා මෙතෙන් දැන් ලොකු සාසර වන්දනා කරලා කිව්වා ස්වාමිනාතම හිරිමානන්ත ක්‍රමයට භාවනා කරනකොට කවදාවත් හා හොඳයි හොඳයි කිව්වා. හොඳයි හොඳයි කිව්වා. ඉතින් හයේ කුටි හිටියේ. දීලියොල්ල දවස් 3ක් 4ක් ගියාට පස්සේ පීතිපරිගම් වේදි කියන්නේ ගියාම අනේ ඉඳගෙන ඉන්නවා දන්නේ නැහැ විදිනවත් දන්නේ නැහැ හිතවිලි විතරයි ආයනුපසනාවක් නැහැ මොකක්වත් නැහැ. ඉතින් යන්න පටන් ගත්තා. ඉතින් අවුල. දවල් 2යි 3යි පස්සේ මම ඒකෝ සාංශ භාවනාව මේ ගිරිමානන්ද ක්‍රමයට හරියන්නේ නැහැ. මොකද්ද තමයි ගිරිවන්දකම කියන්නේ. මොකක් පීටි පටංගදී පටන් ගන්නවා කියලා. එහෙම බෑ. ඔක අර මුලේ ඉඳලා පටන් ගන්නවා. අතෝවාසගති අතෝවාස ඊට පස්සේ තමයි මගදී තමයි ඔය පීටි පරිසංවේදී එන්නේ කියලා මට ගිරිමානන්ද ක්‍රමය කියන්නේ පීටි පරිසංවේදී පටන් ගන්න එක. නෑ බුදුහාමෝ ගිරිමානන්දෙත් කියලා තියෙන්නේ කායන වසනාවේ මුල ඉඳලා. අර මැදට යනකොට දැන් අපි වාහනයක් ස්ටාර්ට් කරනකොට ඕනම ඉංජිනේර කෙනෙක් කියන්නේ ඉන්දිලා ඉන්දිලා ඉතල ඉංජින එක ස්ටාර්ට් කරපන්. ඊපස්සේ ෆස්ට් එක තමනවා. ආරක මූගුණාට පස්සේ සෙකන්ඩ් එක තර්ඩ් එක. ඔය පල්ලෙමේ තිබ්බත් ඕන ඩ්‍රයිවර් කෙනෙක් බලන්න පිකප් කරගුවන් තර්ඩ් එකට දාන්න. මොකද වෙන්නේ? පල්ලෙමේ දිනකොට නම් ප්‍රශ්නයක් නෑ කාර් එකේ තියෙන බර බල්ලට නිසා පුළුවන්. ඕන්ට ගිහිල්ලා කන්දක එහෙම දැම්මොත් එන්නේ මොකද වෙන්නේ? ඥාංගාලා හිටිනවා. සෙකන්ඩ් එකවත් කරන්න එපයි කියන්නේ. කියන්නේ ඩ්‍රයිවර්ලා හුඟ දෙනෙක් කරනවා තමයි ෆස්ට් එකෙන්ද තර්ඩ් එකට පන්නනවා. ක්ලච් කරන්නේ නැතුව ක්ලච් කරලා පන්නනවා. ඉංජිනේර කෙනෙක් කවදාවත් කරන්නේ ඒක නිසා අපේ අපේ මැෂින් එක අපිට ඕන නම් අපිට එකේ ඉඳලා තුනට දැම්මම ප්‍රශ්නයක් නැහැ. අපේ වාහනේනේ. ඒක කරමු නැති කෙනෙක් නැහැ. ඔක් කරනකොට බුදුහාමුදුරට කාලා තියෙනවා. කාලා තමයි කිව්වේ කෝකටත් අයිලවට ක්‍රමයේ තමයි 1 2 3 4 ක්‍රම. ඉතින් උඟ වෙලාවට ධ්‍යාන ක්‍රීඩා කරනකොට 1 3 5 8 1 3 5 8 ක්‍රමේ 2 4 6 8 ක්‍රමේ කියලා ධ්‍යාන ක්‍රීඩා වගේ අපු ගන්නවා. පන්න පන්න යන්න. ඒ අභිඥාවට ඉස්සලා. නමුත් මේ කොයි එක කෙරුවක්වත් හැම වෙලාවෙදීම තේරවාදයේ තියෙන වටිනාම දේ තමයි කොච්චර සෙල්ලක්කාරකම් තිබුණත් කොච්චර දක්ෂකම් තිබුණත් ආනුපුබ්බි වැඩපිළිවෙලට වැඳලා තමයි පටන් ගන්නේ. ඒකෙන් තමයි යන්නේ. අද මට මේක අත්ලං ගන්න පුළුවන් වුණාට වැටිච්ච දවසක් ආවොත් ආයෙ එකේ ඉඳලා පටන් ගන්න ඕනේ. ඒ නිසා එකේ ඉඳලා ක්‍රමේ අපි සම්මතයක් වශයෙන් ගරු කරනවා. අර වගේ කරන්න පුළුවන් වෙලා හිතන්න ඕනේ ඒක සප්පාය කරන නිසා පල්ලමේ නම් වාහනේ තියෙන්නේ තර්ඩ් එකේ පිකප් කරන්න පුළුවන්. ඒත් හොඳ නෙවෙයි. අද ක්‍රමේ නම් ක්ලච් ගුරු කරන ඉතල ෆස්ට් එකට දාගෙන ඉන්න එක තමයි වඩා අරසකාරී ක්‍රමේ. ඌ සෙනගන දිවාර කරන ප්‍රශ්නයක් නැහැ. මේ පිට්ටනිය කරන ඕන දෙල්ලමක් නැහැ. මිනිසු නැත්නම්. එහෙම නැති වෙලාවක යන්න නම් අනිත් කාටද කියලා දෙනකොට කතාකවත් නරකයි තමන් කරපු ක්‍රමේ කියන්නේ. තමන් කියලා දෙන්නේ මමත් ඇහි බුදුහාමුදුරනේ උන්වහන්සේ කියලා තියෙන සතෝ වාස සති එතන ඉඳලා යන්න. හැබැයි කරගෙන යනකොට තේනවා ඒක චරිතෝත් සමහර වේදන අනුපස්සන. සමහර ඒක කියන්නේ කරලා බලන්න මේ මූලික ක්‍රමේ ඉවත් කරන්න බෑ. වදනම ස්වාමීනාන්ත ආරම්භන සංදිස්ථාන වලදී ඒ විදිහට කරගෙන ගියාම බොහෝ විට ඔය අහුවෙන කෙලෙස් එනකොට තමන් අල්ලගන්න තියෙන තැනක් තමයි ඒක අවස්ථාවක් කියන තවත් තැනකදී තවත් තැනකට ආරම්භණය වෙනස් වෙනකොට. ඉතින් ඔතන හරියට පුරුදු කරොත් අර අපි ඉස්සෙල්ලා කතා කරපු දේවල් වලට ලොකු රුකුලක් ලැබෙනවා නේද ස්වාමීන් වහන්සේ. අහුවෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා නේද? ඒක තවත් කොට කොටස්කට ගොඩක් බෙදාගෙන බෙදාගෙන ගියාම ඒක සිපිලුවට පවා එක ආරම්භණයකින් ඉඳන් තවත් ආරම්භණයකට වෙනස් වීම දකින්න පුරුදු කරනවා. එතකොට ඒ ගතිය අඩු වෙනවා වගේ හැඟීමක් ඇති වෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් අපි මම මෙතන කියලා ඉඳලා යම් කිසි කෙලෙසයක් ඇවිල්ලා ඒක Taman අල්ලගත්තොත් ඒ කියන්නේ ඒක නඩවස්සන්න පුළුවන් ඉතින් ඒක දිහා බලන්න පුළුවන් ඒකත් එක්කම ඇති වෙන දෙයක් තමයි හා මම වැඩේ කරන්නේ කොහොමද එතකොටම ආරම්භණයේ වෙන ආරම්භන සංදිස්ථානයක් වගේ අපි ඒක දකින්න පුළුවන් නම් එහෙම නැත්නම් එතන මම ආයනේ වැඩි වෙන ආපහු ක්‍රමෙන් අපිට පහර දෙනවා. ඔය ගැඹුරකට යන්නේ අපි මෙතෙන්ද ගියේ ගැඹුරෙන් තව ගැඹුරකට යන්නයි. ඒක පාර කපන්නේ. ඉතින් ඒකට අපි සාමාන්‍ය සම්මතානුකූලව කියන්නේ මේ බුද්ධ ඥානවාංශ දේශනා කල් තියෙනවා ඉරියාපත පබ්බේදී ඉරියාපත සංදි කියලා જાතියක්. ඉරියාපත සංදි කියලා කියන්නේ අපි පරියන්කේ ඉන්නවා. ඉඳ දැන් ඉඳගෙන හිටිය ඇති. දැන් නැගිටින්න ඕනේ. ඉඳගෙන ඉන්නේ ඉඳලා නැගිටින ඉරියවට මාරු වෙනවා. අතරමැද ක්‍රියාකාරකම් රාශියක් කරනවානේ. ඉඳගෙන ඉන්න හිත ගන්න. එතකොට අත බිම තියෙනවා, බර ගන්නවා, නැගිටිනවා, හිමීට ඉතින් අර වැඩ පිළිවෙල ඔක්කොම. ඒ අතරමැද සංදි ස්ථානේ උඟ වෙලාවට අපි අසතියෙන් කරන්නේ. එපා වුණා නැගිටලා අනිගාන රක්මනේ ටික කළා යනකොට ඉහිපත් වෙන්නේ මේ ඉඳගෙන ඉඳලා නැගිට්ටි කියලා. එහෙම වෙන්න දෙන්නේ නැතුව ඉඳගෙන ඉඳලා නැගිටිනකොට අතරමැදි සම්දිස්ස හොඳට බලන්න කියලා කියනවා. ඒකට අපි කටුකුරුනි ඥානන්ද සෝන්සි දෙන ලක්ෂණ උපමාවක් මේකෙදි කියන මේ ලෞකික පැත්තෙන් බලනකොට අපි ප්‍රධාන මාවතක යනවා. මේන් රෝඩ් එකේ ගිහිල්ලා අපි වාහනේ හරවන්න හදනවා. දැන් හදිසි මේ ඇති කියන බයි රෝඩ් එකට අතුරු බාරට හරවන්න හදනවනම් අපි වේගය අඩු කරන්න ඕනේ පිටිපස්සෙන් එන වාහනට සංඥා කරන්න ඕනේ ඒක නිවෙලා ඉස්සරහ පස්ස බලලා සිග්නල් දාලා ආපු වේගය අඩු කරලා තමයි හරවන්න ඕනේ මොකද ඉරියාපත සංධිය වගේ තමයි වාහනේ ප්‍රධාන මං සංධියකදී වේගය අඩු කරන්න ඕනේ පස්සේ එන ඉස්සරහ යන කට්ටිය සංඥා කරන්න ඕනේ හිමීට වාහනේ දාගන්න ඉවරලා අර පැත්තෙමුත් එන වාහන තියෙනවා කියලා බලන්න ඕනේ බලන්නේ සංධිය ඊට පස්සේ ආයෙ ස්පීඩ් කරන්න ඕනේ දැන් සංදිස්ථානයේදී මාර්ග නීති අනුගමනය කිරීම තදින් කරන්න ඕනේ ඒ වගේම තමයි පරියන්කේ දිගට ඉන්නවට වඩා පරියංගයෙන් ඉරියාපතේ වෙනස් කරන වෙලාවේදී වැඩි සතියකින් කටයුතු කරනවා නම් ඒ පරියංගයේ තිබුණ සමාධිය එහෙමම සංඥාව සක්මන්ට ගෙනියන්න පුළුවන්. කඩාවැටෙන්නේ. මොකද අර සම්දිස්ථානය බලන්න. මේකෙන් පේනවා සම්දිස්ථානවල වඩා රතෝජාවක් තියෙනවා. විකට යන අරියම අරමුණට වඩා. ඒ නිසා අපිට කෙලෙස් අරමුණක ඉඳලා සතිය දෙනවා. සතිය ඉඳලා කෙලෙස් අරමුණකට යනවා. ඒකට සම්දි නැත්නම් ඉරියාපත වෙනසක් නෙවෙයි තියෙන්නේ ආරම්භන වෙනසක්. ඒ ආරම්භන වෙනසෙදී අපි එකක් කළුයි කියනවා එක සුදුයි කියනවා. නමුත් මේ සුදු දෙක කළු දෙක අතර මැද සත්‍ය රිංගනවන. හැම වෙලාවෙම රිංගනවන අපිට පේනවා අපි මේ හිත කෙලෙස් වල තිබුණත් අකලේ නිකලේසේ තිබුණත් සතියට හැම වෙලාවෙම වැඩක් කරන්න පුළුවන්. භාවනා මට මේ දෙකම දැනගන්න පුළුවන් කියලා අර වෙලාවට සමානට නම්බුකාරකම හිතට આવොත් ඒකම කෙලෙසයක් වෙනවා මාන්නයට වැටෙනවා. එතකොටත් අල්ලා ගන්න පුළුවන්. ඔන්න බොනඩ් වැඩි ඇඳා. දැන් ඉතින් ඔට්ටු බලන්න ගත්තා අන්තට්ටු බලන්න ගත්තා කියලා එතකොට පින යනවා. නමුත් ඒක කෙලසන්න බෑ අපි. මොකද අපි අහුවෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන ඉරියාපත සංදි වල මේ වගේ සෑම තැනකදීම තෙත කරගන්න පුළුවන් සතියේ අපිට තේරෙන්න පටන් අර ගන්නවා අරමුණු දෙකක රස වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. කෙලස් නිකලස් දෙකම එකයි. හරි වැරදි දෙකම එකයි. හොඳ නරක දෙකම එකයි. දැන් මම දන්නවා කියන්නේ. නමුත් ඊගාට ප්‍රශ්න කරන ඉරියව්වක් ඇතුළෙම අරමුණක් ඇතුළෙම හිටියත් ඕකේ සංදි තියෙනවා. එක පිම්බීමක් ඇතුළත සංදිස්ථාන රාශියක් තියෙනවා. ඒක චිත්ත වීර්යයක් ගත්තාම චිත්ත වීර්යයක් කියලා අපිට අල්ලන්න බෑ. අපිට පේන්නේ චිත්ත වීර්ය රාශි. හැම චිත්ත වීර්යයකටම පස්සේ අභිධර්මයේ කියන භවංග උපච්ඡේදන සිද්ධ වෙනවා කියන්නේ. බිඳුවට බහලා ආය නැගින්නේ. අන්න අර විදිහේ ප්‍රධාන සංදි අල්ලන්න පුරුදු වුණාට පස්සේ එකට යමක් තියෙනවා කිව්වත් එහෙම එකක් නැහැ. ඒකේ තියෙන කඩ කඩ වෙච්ච. ඒව ඇතුළෙත් අල්ලන්න පුළුවන් ගැතියක් නැහැ. එතෙන්න ගියාට පස්සේ නම් ඉතින් බුදු තමයි ඊට පස්සේ බත් කණ්ඩ වෙලාවක් හුස්ම ගන්න වෙලාව මොකුත් නැහැ. ගිල්ම කාලා ඒක ඇතුළෙම බලා ඉන්න පුළුවන්. මොන මගුලක්වත් දන්නේ නැතුව නේද මේ විනිශ්චයකාරවරු බෙන්ච් එකට නැගලා විනිශ්චය කරන්නේ. මොන සුදුසුකමක් ඇතුළත මේ මිනිස්සු සාධාරණයක් ඉස්ත කරන්නේ මේ චිත්ත වීජයක දෙන මෙච්චර වැඩ කන්දරාව බලපුවම හුස්ම ගන්න බය හිතනවා මේකේ කෙලෙස් අකුලක් නේ කියලා බලන්න. හොඳ නරක බලන්න. ධර්ම ධර්ම නෑ ඒක. ඉහිව් එකේ අපි කොහොමද මෙයා හරි මෙයා වැරදි කියන්නේ. ඉදිරි බුදුහාමර කියනවා අපන්නක ප්‍රතිපදාව ඉන්නේ කියලා. අවිරුද්ධ ප්‍රතිපදාවෙන් හරි වුණත් විරුද්ධ වෙන්න එපා වැරදි වුණත් විරුද්ධ වෙන්න එපා තව බලලා කියන්නම් කියන්නේ. තව බලලා කියන්නම් කියන්නේ. එතකොට මේ මනුස්සයා විනිශ්චය කිරීමට ප්‍රමා වෙනවා නිරීක්ෂණයට වැඩි වෙනවා. වඩ වඩා නිරීක්ෂණය කරනකොට ඉතින් මුනිවරෙක් බාටපත් වෙන කතාව අඩු නිරීක්ෂණය වැඩි කෙනෙක් බාටපත් වෙනවා. මොකද තේරෙනවා අපි මොනවා දැකලාද මේ අනුගිව තීන්දුව කරන්නේ. අපි මොනවා දැකලාද මේ මම හොඳයි කියලා කියන්නේ. අපි නිකන් අර අයිසෙක් නිව්ටන් කිව්වා වගේ වැල්ලේ කීපිකටත් එක සෙල්ලම් කරන නොදරුවෝ අපිට මහ මොහොතේ ගැඹුර මොනවද දැනුවත් තියෙන්නේ අපිට මේ මහ පොළොව ගැන මොනවද දැනුවත් තියෙන්නේ අපි මේ දන්න දේවල් උඩ බහන්න ගත්තාම ඉස්සිස් කියාගෙන වෙන්නේ මොකද්ද අපිට සිද්ධිය බලා ගන්න තියෙන ඉඩත් අඩු වෙනවා ලෝකයා ගහනවා මොකටද මේ අනුගේ නඩු විශ්ඳන්න ගියේ උඹේ නඩුවක් අතරින් ගන්න බල සුසුකම් තියනවාද මූලික දැනුම තියනවාද කිය ඒකයි නිරීක්ෂණය නැත්නම් විපස්සනා කියන වචනේ අර්ථය ඒකයි විපස්සනා කියලා කියන්නේ විශේෂයෙන් නැවත නැවත බලන්න දැකපු එක දැක්කේ නැහැ කියලා බලන්න බලනකොට බලනකොට සංදි අතර ඉතර ඉඩ ඉතර නෙවෙයි අරමුණක් ඇතුළත් ආවාර රාශියක් තියෙනවා මම නිතරම දැක්කනේ වගේ මේ වගේ පොතක් කරගත්තාම මේ පොතේ පිටකොන්දේ ඇත්තටම පොතේ ඔක්කොම විතර ලියනවා කට්ටු ලියන්න ඕනේ මිල ලියන්න ඕනේ නම ලියන්න ඕනේ ඔක්කොම ලියන. ඒකට අපිට කීයක පොත් රාක්කක තියෙනකොට මම මේ පොත දැක්කා. මේ පොත මෙච්චරයි මෙහෙම කියලා. ඊට පස්සේ අපි මේව තරම බැලුවොත් එන්නේ අර වගේ එක කොලයක් නෙමෙයි තියෙන්නේ. විශාල වශයෙන් කොළ වගේ. ඒකට කිය හැකි පොත දැක්කයි කියන්නම් පොඩ්ඩක් දිගහැරලා බලන්න අකුරුද ඉලක්කන්ද චිත්‍ර කතාවක්ද කියලා බලන්න. පොත දිහා බලනකොට කිය අපෝ මේ පැත්ත දැක්කට මම දැන් දැක්කයි කියන්නේ. මේක මේ අකුරුද. සිංහලනේ. කියලා කියයි. ඒතර කවුරුහරි මොනවා ලියලා තියෙන කියලා එහෙනම් පොඩ්ඩක් ඉඳ දැක්කයි කියන්නේ. ඊට පස්සේ ඔන්න එක පිටුවක් බලලා කියයි. අහවල් නැහැ. මුළු පොතම කියවන්න ගත්තාමයි මේක දැක්කමයි කියන අතර වෙනස ගත්තා දෙකම දැනුම කියලා නේ කියන්නේ. මේ දැනුම කියන කියන්නේ කොච්චර වෙලා යයිද පොත දැක්කයි කියන්නේ. ඉතින් ඒ වගේ විපස්සනාව කියන්නේ සමතේ කියන්නේ මේ වගේ පොදු එක බලලා හරි. මම දැන් අයියා තමයි මට දැන් සමතේ පුළුවන් මට මේ සමාධිය තියෙනවා මට මෛත්‍රී භාවනා පුළුවන් කියලා කියන එක. මේ පැත්ත බැලුවොත් කියනවා කතක් කරින්ද වටින්නේ. අපි මොනවද දන්නේ. ඒ නිසා විපස්සනා කියන්නේ නැවත නැවත බලනවා. විපස්සනා දෙන අනෙක් සමාතවල තමයි අනුපස්සනා. අනු කියන එක බණේදි කිව්වේ මොකද්ද? අනු කියලා කියන්නේ නැවත බලන වේ. නැවත නැවත සතුට වීම අනුව සතුට වීම කියන එකක් තියෙනවා. කරපු දේ අනුව අනු අනුපස්සනගෙන බලපු දේ අනුව බලන්න ඕනේ. වෙන දේවල් බලන්න එපා. ඒකම නැවත නැවත බලන්න. අනු අනුපස්සනා කියලා කියනවා. අනුනුපස්සනා කියනවා හරියම ඒකාකාරයි. බලපු දේමයි බලන්නේ. කිසි වෙලාවක අරමුණු මාරු කරන්න යන්නේ. ගත්ත අරමුණ දිගේම යනවා. ඉතින් මේ මනස එතකොට නිකන් ඇතුළට ගිලී ගත්ත මේ විමග්න වෙච්ච පුද්ගලයා බාටපත් නැති ඒ පුද්ගලයා පිටගෙන බලලා කියන්නේ මේ මනස කිසිම හැඟීමක් නැති, ඉඳුරන් ගැන හැකීමක් නැති, රසදාන රසදන් නැති මිනිහෙක් කියලා. ඒත් මේ මනසට හිතන මේ ඉඳුරන් දිගේ නතර මිනිස්සු දන්න මොන රසක්ද? ඒ විදිහට ලෝක කාලේ ලෝක දාන විතරයි මම විතරයි යමක් දිගේ ඇතුළට බහින්නේ කියලා ඒ මනුස්සයා පරමාර්ථ ධර්ම ධ්‍යාවත පටිසෝතගාමීව යනවා අරමුණු මාරු කරන මනුස්සයා නිකාම් පිටකර වෙලා එහාට මෙහාට ඇඹරි ඇඹරි ඉන්නවා. ආවිනාත් උඹ බලනකොට ඊට පස්සේ මම මෙතන කියන සංකතියක් නැති වෙනවා. ප්‍රවාහයක් තුල බලාගෙන ඉඳීම ප්‍රවාහයක ගැලීමක් දැලීමක් විතරක් වගේ දෙන්න බලන්න. ඒක නිසා කොච්චර කවුරු මෙතන සතිපට්ඨානෙ පිටෙව්වත් සතිපට්ඨානෙ කියලා කියන්නේ දුක්ඛ සත්‍යය. ඊතර ගෙනියන්න දෙයක් නැහැ. සතිපට්ඨාන කියන්නේ සත්‍ය කියන්නේ දුකක්. මේ අපි අපි ලං කරගන්න හදන්නේ අපි ඇති කරගන්නේ දුක්ඛ සත්‍යයටයි කොට ගන්න. ඒක අතාරින්න වෙනවා. අවුරුද්දේ ස්වාමීන් වහන්සේ ඒක දුක වුණාට එතන බොහොම ප්‍රාණවත්භාවයක් තියෙනවා. බොහොම තීක්ෂණ භාවයක් ප්‍රාණවත්භාවයක් තියෙන නිසා කොච්චර ප්‍රාණවත්ද කියනවනම් කොච්චර ප්‍රාණවත්ද කියනවනම් සතිය සතිය විදිහින් හලලා දාන තරම් ප්‍රාණවත්. ඒ තරම් ඒ කියන්නේ ඌටම ඌ වලිගේ පොළඟ වලිගේ ගිලගෙන ගිලගෙන යනවා කියන වගේ සතිය කොච්චර ප්‍රාණවත්ද කියන එකයි බුදුහාමර බයනද මේ ගණින් කියලා දෙන්නේ. ඒක එතන හිටින්නේ නැහැ ඌ කාගෙන කාගෙන කිව්වොත් ඒකම කනවා. ඉතින් අන්තිමට දරුවත්තන කියන ධම්මාපි ගෝපිත්‍රේ පහටබ්බ පගේ වාදම්ම කියනවා. මාන්නේ උඹලා මේ භාෂාවෙන් දිනු කරන ධර්මයක් උඹලට දවසක අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. ඒ නිසා සතිය කියලා කියන්නේ බුදුහාමර අපිට කියලා තියෙන ප්‍රහේලිකාවක්. ඒ නැත්නම් ඒක විසඳීමල සුසු ගාණක් මිස නම්බුවක් නෙවෙයි. ඒකයි මිනිස්සු සත්‍යෙට කැමති නැත්තේ. දැන හරි නොදැන හරි දන්න ඔගේ ගෙනියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සත්‍ය නිකන් <clears throat> ඒකම ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා මේ විනාශ වෙලා යන જાති එකක්. අනිත් දේවල් වගේ නිකමඩක්වත් මේක නිත්‍ය සුඛ සුභ කියන කතාව සත්‍යෙට එන්නේ නැහැ. ඒක සාමාන්‍ය අපි දන්නේ කෙනෙකුගේ ශෝබනයිතිකයක් කියලා. ශෝබන අශෝබන දෙකටම තියෙනවා. නමුත් ඒක විශ්ින් මුල නැසන ගතියක් තියෙනවා. ඒක විසින් ඒකම කා විනාශ කරගන්නවා. විනාශ කරලා පස්සේ ඔය මේ පහුගිය දවස්වල තිබුණා මේ පොල් කුරුමිනි රෝගයක් කුමින්ගේ වසංගතේ කියලා දැන් අවුරුදු 15කට විතර පොල් කොම් පොල්ක් කැපි. ඒකට කෙනෙක් දැම්ම වෙන කුරුමිනිය යටේ කෙනෙක්. ඒ කුරුමිනිය කරන්නේ මේ කුරුමිනියව කනවා. කාලේ වල මුළු රට පුරාම බැලේ කාලා කාලා ඉවරන පස්සේ නැතිනොත් ඌ ඌ කනවා. උන් කෑමට පස්සේ ඉවරයි. ඔක පිටරටින් බෝ කරපු දෙයක් අපේ ලංකාවට පොල් විනාශ කරන්නේ කැලබකොස් නේ මොකක් හරි මේ සිසිලි අයිලන්ඩ් වලින් දුකෝ සතා දැකලා ගෙනත් දැම්මේ. දැන් මේ කෝච්චි පාරායනට කෝච්චි දිගේම කකා ගියා. මම වැත්තේම කොළඹ පැත්තේ පොල් ගස් තිබුණා මතකද? ඒ කොමින්ගේ කොමින්ගේ කියන නම. ඒකට පස්සේ භෞතික විද්‍යාව ජෛව විද්‍යාව හරගත්ත ඒක කන කුරුමිනියක් ඉන්නේ. ඌ ජයට කනව අර කොමින්ගියා. කනවට පස්සේ මුම් ඇවිල්ලා ඕ ගාන. ප්‍රශ්නයක් නැහැ අන්තිමට කන දෙයක් නැතන ඌ ඌ කනවා. ඒකට කුමින්ගිත් ඉවරයි මුත් ඉවරයි නාගමාපෝ. හැන්ති ගෑවිලාම යන වැඩක් තමයි සතිය කියලා කියන්නේ. ඒක වෙන්නද මිනිස්සු දැන නොදැන කොහොමද සතියට බය. අන්න අනිත් දේවල් වගේ සාක්ෂි දාගෙන ඉන්න බෑ මේක පුපුරනවා. ඉතින් සතිමත් පුද්ගලයා කියන එකයි මේ සතිය පිහිටන පුද්ගලයායි ඔය ප්‍රභාකරන්ගේ බොම්බ බැඳගෙන පයින් ඉන්සයිඩ් බම්බස්ලා ඉන්නේ දෙකේ පොඩි වෙනසයි තියෙන්නේ. අර එකතරේ කරනවා අපි ටික ටික කරනවා. මේකෙමුත් කරන්නේ තමනුත් ඉවරයි ලොකු ධර්මෙත් ඉවරයි. ඉතින් ස්ථිරතාවයට ගෙනල්ලා නතර කරනකම මේ දිගට දිගට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඉතින් බය නැතුව දෙන්න පුළුවන් හැබැයි ගන්න කට්ටිය නෑ. ඉතින් බයක් නැතුව නෑදෑයෙකුට දෙන්න පුළුවන්. මේක තමයි කල යුත්තේ කියලා. හැබැයි නොගන්නවට බනින්න එපා. يعني ඒකට ඉන්ස්ටින්ක්ට් එකක් තියෙනවා මේක ගත්තට වගතුවක් වෙන්නේ නැහැ. අපිත් එකෙක් ගත්තා ඌත් විනාශ වුණා. <laughs> ඒකත් ඉවර වුණා. ඒ නිසා අපි ගත්තොත් අපිත් ඉවරයි කියන එක වගේ හැඟීමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ 2500න් පස්සේ නැගීමක් ආවා. සතිය නැගීමක් ආවා. මේ බුද්ධ ආගම නැගීමට ඒක උදව් කරන්නේ. ආගම නැගීම කියලා කියන්නේ ගෝභාව අනම මේක නෑ. ඒ නිසා සතිය බය වෙන්න එපා. කවදාකවත් ගිය පාරේ ගඳ ඉතුරු කරන්නේ ඒකත් කාගෙනමයි යන්නේ. ඇරගෙනමයි යන්නේ. ඔව්. හොඳයි. තව එක ප්‍රශ්නයකට ගමු. වෙනස් දැන් මම විතරේ සංකල්ප වෙනවා නම් මම දැන් අපි සමහරකට අමුතු භාවනා කරගෙන යනකොට වෙනස්ස අපේ දේන සෝත ඥානයන් එක්ක වගේ දැන් අපි පොත්ති වල හරි නැත්නම් පෙරදු භාවනා කරන වල හරි ඒ වගේ එන පොඩි පොඩි කොටස් අනුව අර තේරදුල ගියාට පස්සේ අර අමුතු භාවනාව කිරීම අවස්ථාව කරන් දෙලා අර හිතවිල්ලක් තීරණය කිරීමටත් අර දැන් මම මේ භාවනාවේ මෙතන තමයි යොමු කරගෙන ඉන්නේ මේකමයි බලන්නේ අනිත්‍ය මොනවාවත් මෙහි කරන්නේ නැහැ මේකම ඉන්නේ කියන එකට අර දැඩි ප්‍රතිපත්ති හරන එක මුදු ස්වභාවයක් කරන් දෙන තවත් භාවනාවක් ඊට පස්සේ වෙන වෙන භාවනා ක්‍රමයන් වගේ ඒකෙන් වෙන අර තියෙන දේ ගවේෂණය කිරීම හැකියාවට වෙන විපස්සනා භාවනාවට පැත්තට වගේ යනකොට මේ භාවනා දෙකෙන් ඉදිරියට දියුණුවක් වෙන පැත්තට කොහොමද නෑ භාවනායි සාමාන්‍යයෙන් දියුණුව දෙපැත්තක් අපි ගන්න ඕනේ පළල් භාවය සහ ගැඹුරු භාවය කියලා දෙකක් තියෙනවා. breadth and the depth and the breadth කියලා. එතකොට සමතේදී එක එක හරමුණට බහගත්තුම වෙන්නේ ගැඹුර වැඩි කරනවා. කාගෙන ඇතුළට යනවා. ඔය වගේ වෙලාවකින් ආපහුට ඇවිල්ලා දෙපැත්තට පතුරු ලබන්න. මේක මෙහෙම නම් මේකත් මෙහෙම. මේකත් මෙහෙමයි ඉස්සරහටත් මෙහෙමයි පස්සටත් මෙහෙමයි. ඒකට වැඩක් නැහැ. වැඩේ වෙන්නේ නැහැ. නමුත් අත්‍යත මෙච්චර නම් මෙච්චර කොච්චරද කියලා කමෙන්ටරි එකක් වැඩ කරනවා. ඒකට චින්තාමය ඥාන කියනවා. එතකොට මේ චින්තාමය ඥාන සහ අරමුණකටම බැලලා ගන්න විපස්සනා ඥාන ප්‍රත්‍යක්ෂ ඥාන කියවට කියන්නේ ඒ දෙකම විපස්සනා කියනවා. චින්තාමය ඥාන සහ ප්‍රත්‍යක්ෂ ඥාන දෙකම විපස්සනා කියනවා. ඒකෙදි ගුණා වෙන්නේ විපස්සනා ඥාන ප්‍රත්‍යක්ෂේ කරත්ත වෙන්නේ චින්තාමය. ගුණා කියොත් කරත්ත පිටිපස්සෙන් ඇදිලා යනවා. ඉතින් සමහර වෙලාවට කරත්ත ඉස්සරහින් අපි තියාගත්තොත් ගුණා පැත්තට දාලා يعني කල්පනා කරන්න පටන් ගත්තොත් එහෙනම් ඉවරයි. ඔච්චරයි එක්තරයි ප්‍රශ්න තියෙන්නේ. භාවනා කරනකොට හැම වෙලාවෙම ටිකක් භාවනා කරනවා ඔක හරක දවල් දොරුවේ කාලා රැයට වමාරා කන්නේ. ඊගගිටේෂන් ඔය සෙල්ලම තමයි හිතේ ස්වභාවය. ටිකක් අවබෝධ කරගන්න ඊට පස්සේ ඉඳගෙන හොඳට කල්පනා කරගෙන ටිකක් කරලා. ඒ වෙලාවේදී හරි මොහොතුයි. ඊට පස්සේ ආයෙසරයක් අල්ලනවා ආය හැඩයක් අඹරනවා ආයත හිමීම කර කර යුද උපක්‍රම කියන්නේ ගහනවා බලය තහවුරු කරනවා ආය ෆ්‍රන්ට් එකේ ගහගෙන යනවා ආය බලය තහවුරු කරනවා හිමීම තමයි මේක රැල්ල තමයි යන්නේ නමුත් අපි කියන්නේ සාමාන්‍ය කායන ජීවුණක් කියලා ඔක තමයි ක්‍රමය ඒ චින්තාමේ පැත්ත දෙ වෙන්න අරින්න කිසි ප්‍රශ්නයක් නැහැ කරන්න එපා යන කරනවායි මේ දෙක තමයි ප්‍රශ්න තියෙන්නේ ඒ කියන්නේ කෙරෙනවයි කරනවයි කියන දෙකේ ප්‍රශ්න තියෙන්නේ ඒක හොඳ ලස්සනට ওই මහනිසාරක පොතේ විපස්සනාට මේ දෙකම අයිති බව මූලධර්ම වශයෙන් පිළිඅරන් තියෙනවා. හැබැයි කවදාක මේ සලකා බැලීම, සිතාමේ පැත්ත, සුතමේ ඥානත් එක්ක ගලප බැලීම හිතලා කරන්න එපා. කෙරුණාට බය වෙන්නත් එපා. මම දැන් මම කියන එක තේරෙනවා කියලා. තේරෙනවා. ඒක කියන්නේ දැන් බරවුවාන් කිව්වහම හිතෙන දෙන්න කියන එකයි හිතනවා කියන එක. හිතනවයි හිතෙනවා. ඒක අතර මට පරතරයේ තියෙන වගේ පොඩ්ඩක් ඉදි මේදුවත් ඒවා එච්චරයි තරයි. පොඩි සිලිප් එකක් ගිහම අනිත් පැත්තට යනවා. කක්ක ගොඩේ. අපිට ඒකට හේතුව භාවනාව අඩු කල්පනා වැඩි එකන ඉබේම කල්පනාවට පෙළඹෙනවා. ඒකල කියන චක් මට නම් දැන් টොප් එකට තේරෙනවා කියලා. ඉතින් ඒ දිගටම කල්පනාවේ තමයි. අනිත් එක්කන දැනගන්නවා අප ඕකම තමයි මම මෙතෙක්ල් හිටියේ. ඕකත් කල්පනාවක්. ඕ නැඹ පුළුවන් තරම් අත්දැකීම ගන්න. ඒ ස්වාමි විවේකානන්ද වගේ කෙනෙක් යෝග පිළිබඳ එයා කියලා තියෙනවා පොත් දැනුව ටොන් එකකට වැඩි අත්දැකීම අවුන්සයක් වටිනවා. ඒ ටොන් එකම එන්නේ අවුන්ස තුල. එහෙනම් හරි. පොත් දැනුව ඉස්සර කරලා අවුන්ස පිටිපස්සෙන් ගාවොත් රුපියල් ලක්ෂ අලුත් කාලේ ගාවුවා වගේ හොදන්න බැරි ධනීප කරන්න බැරි ලෙඩෙක් වඩපත් වෙනවා. එනිසා හැම වෙලාවෙම කරුවත් යනද කිව්වේ කරත්තේ ඉතරයින් කියවා. ගොනා ඉතරයින් කියවා කරත්තේ ඇදලා එයි. ඒක ඒක එකනගේ වෙනස්. ඒ කියන්නේ සුත්තමේ ඥාන වෙනස්නේ. චින්තාමේ ඥාන වෙනස්නේ. හැබැයි කවදාකවත් අර මේ බත් මේ භාවනාවේ අත්දැකීමට කාගෙන යන්න බෑ. එයාට ගිය පිස්සු. එකක් දිගේ දිගට කාගෙන ගියොත් අපිට මේ පරම පත්තප්පේ පරමාර්ථ වැඩි කරන පිටපැදෙනවා. ඒ කියන්නේ කෙලින්ම නිකන් අපි ගිහිල්ලා මේ මේ තද බල ගුරුත්වාකර්ෂණ ඉදපු අපි කෙලින්ම ගුරුත්වාකර්ෂණ නැත්තන එකට දැම්මොත් තියෙන ඔය ඇස්ට්‍රොනොට්ස් හත වෙන්නේ ඒකයි. මේ ශරීරේ මාසයක් යනකොට අත්තිපංජරේ 100ට එකක් දැරීමේ ශක්තිය කඩලා යනවා. ඊට පස්සේ ආපහු ආවොත් මේකට ඇට කරලා වැටෙලුවා මේ. මේ ඇටේ තරම් දුර්වල වෙනවා. ආකර්ෂණයක් තරඟ හිටියොත් ඒක අඟහරු ලෝකෙට මේ යන්න බැහැ. මොකද යනකොට ඉන්න කාලය තුල මේ ඇට සැකිලි ඔක්කොම මේක ඔක්කොම බොල් වෙනවා. ආයෙවිලා අර ගුරුත්වාකර්ෂණ සිතකට ආවොත් මේක එහෙමම අර දැන් අර බ්‍රොයිලර් කුකුළු හදන්නේ. මාස දෙක යනකොට හිටගෙන ඉන්න බෑ. මේ වගේ තත්ත්වයක්. ඒ නිසා බුදුහාමුදුර කරන්නේ ටික ටික පුහුණු කරනවා. බුදුහාමුදුර කරන දේ නෙවෙයි හිතේ ක්‍රමයේ අල්ලගෙන භාවනා කරනවා. හිත ටිකක් ඕක වමාරා ගෑම කරනවා. ආයෙ ටිකක් භාවනා කරනවා. ආයෙම ඒක වුණාට පස්සේ නෑ. ඒක හරිය ලස්සනට කමඨාන් සුද්ධ කරනකොට කියන්න පුළුවන්. මම මෙහෙම බිම්බි නැකින් බලාගෙන ඉච්චා බිම්බි වෙලා බිම්බි මිනේ කරා මට තේරෙනවා මේක තද ගැටි. තව ටිකක් කලකට තද ගැටි බුරුල් වෙනවා. මට දැන් තේරෙනවා තද ගැටි බුරුල් ගැටි දෙකම තියෙනවා. වෙරක එකක් දකිනවා වෙරක අනිත් එක දකිනවා. අන්න මේක බලනවා මේක පේනවා. අන්නේ විදිහට ඒක මේ පරමාත්මයේ වශයෙන් ඒ දකින්න අත්දැකීම ලියන්න පුරුදු වෙච්ච මනුස්සයට භාවනා කරනවා සහ භාවනා දිනනවා කියන එක දෙල්ලම් වැඩක්. විශේෂයෙන්ම අසම්ප අසංස්කාරික අසංකාරික කියන වචනේ අභිධර්මයේ දෙන්න දෙන්න ඉතාම සියුම් චේතනාපූර්වක සහ අචේතනිකව. එළවීමක් සහිතව සහ එළවීමක් නැතුව. අසංස්කාරික පින ලොකුයි. එහෙමනේ එහෙමනේ උගන්වන්නේ අභිධර්ම උගන්වන්නේ අසංකාරයි. කවුරුත් කිව්වට දන් දෙනවට වැඩිය ඉබේ දන් දෙන්නේ කියන්නේ මංසත් දැක්ක බඩගිනි කන්න දුන්නා. ඒක බොහොම ලොකු විනා තාත්තා විල අම්මයිල මංසත් දීපා මට උදව් කරලා තියෙනවා ඒවට දෙන්න ඕනේ. එතකොට වෙන්නේ පින අඩු වෙනවා. ඉබේම එන පින තමයි හොඳ. ඒ වගේ තමයි භාවනා ප්‍රත්‍යක්ෂයේ අනුව චින්තාව ඉබේ වෙනවනම් ඇත්තටම ප්‍රත්‍යක්ෂයට හා සමාන කුසලයක් සිද්ධ වෙනවා. හිතන්න ගත්තොත් ඉතින් මෙල්බන් වලින් ඉඳන් මං කිව්වේ ජීවිතයේ මල් අපි විහිම්පන්නේ ලෝකයකට භාවනා යන්නේ මේක හදන්න ගත්තොත් අත තීක්කොත් මනුස්සයා අත තීක්කොත් විනාශයි. වෙන්න ඇතිවත් හරි. ඉතින් ඉන්න අර සම්පජාන සම්පජාන කියන දෙක, අසංස්කාරික සසංකාරික කියන දෙක, චේතනික අචේතනික කියන දෙක, හිත කරනවා, කෙරෙනවා කියන දෙක. ඒක ඉතින් ව්‍යාකරණයෙන්ම තේරුම් අරගත්තොත් ලේසි. එහෙම තේරුම් අරගත්තොත් නම් භාවනා බොහෝමත්ම ලේසි. කියන්නේ හරියටම බල වේකාවට වැටෙනවා. නමුත් තුඟ වෙලාවට අපිට තියෙන්නේ කරන දෙයක්ද කරන දෙයක්ද කියලා අපි කියන්න ලෑස්ති නෑ. මොකද කෙරෙන දේ වුණොත් අපි හිතන අපි පොන්න උණයි කියලා. අපි බය ආදු උණයි කියලා. අපි මේ නිකන් තොඳොල් උණයි කියලා. මම කෙරුවයි කියලා. මට ඒ දවස්වල මම මතක ආපු කුංචි කාලේ මම හිතන්නේ මම අවුරුදු 4ක විතර ඇති. අපි කැලේ ඇවිදින්න ගියා කොල්ලෝ ටිකක් කනකොට බිඳියක් ගියා. ඒ බිඳිය කාට පස්සේ ටික වෙලා ගියා බිඳියත් නම්බර් වෙනවා. අපි කාලේ වල හරියම බිඳිය කායි කරනවා එක්කෙනෙක් ඕ දිඹියටත් මිනිසයාට විස වදිනවා කියලා. මිනිසයාට දිඹිය කෑවට දිඹියට මිනිසයා ඉතාල දඟලනවා. ඊට පස්සේ ටික වෙලා ගියපොර කියනවා නෑ නෑ මම විස දුන්නයි කිව්වා යාට. මම විස දුන්නයි කිව්වා දිඹියට. ඒ අල පොඩි ළමයි කිව්වා. අපි අපි එක වෙච්ච දේ ඒ වුණාට අපි කියන්නේ නෑ නෑ මම ඌ මට කෑ මට ඌ මම ඌට විස දුන්නා. අනන්‍යෝගේ භාවනා කරනකොට සිදුවෙන දෙයක් තියෙනවා. ඒක සිදුවෙන දේ වශයෙන් කියන්න පුළුවන් ඌ බුදු ඇත්තටම බුදු වෙලා තියෙනවා. මේක මම කෙරුවා කියන්නේ හොක් කරන්න ගත්තොත් ඉතින් ඒක කක්කම තමයි. සෝරි තමයි. මන්ද නැහැ මේක තේරෙනවද මගේ මේ භාෂාව තේරෙනවද කියලා එතනයි මේ කමඨා සොද්ද කිරිල්ල රහස තියෙන්නේ ඔන්න ඔතන. හොඳයි මේ මෙල්බන් කට්ටියට ඇහෙනවද? ඇහෙනවා සෝමනාන්ත. අර නිස්සද්දව අහගෙන ඉන්නවනේ. මම අද ගොඩාක් වටිනවා. බොහොම හොඳයි. ඒ කරපණේ ප්‍රශ්න නැති නිසා වෙන්නේ නැති. හොඳයි අපේ කාලය ඉවරයි ඒක නිසා අපි මෙතන නැත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මේ 24 වෙනිදා අපි නැවත හම් වෙනවා මේ ධර්ම දේශනාවකට. ඊට ඉස්සෙල්ලා පොඩ්ඩක් ආයතරයක් ඊමේල් එකක් එවන්න මතක් කරන්න තියෙනවා. ඒක කියනකොට ඇහෙනවා මම කියන්න දෙයක් නැහැ.